හොඳයි ශිල්පයෙන් හරි දේවල් සම්බන්ධයි. අපි දැන් තමත් සීකන්වවත් විදියට පිළිස සූදානම් වෙන මේ ධර්ම දේශනාවකට සියලුම දෙනා ඒ බව දැනගෙන සංකප්ප වේවා. ධර්ම දේශනාවට දේශනාව ආරම්භ කිරීම පිළිබඳ සාකච්ඡා නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්ස භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතෝ අරහතෝ සම්මා සම්බුද්දස්සේ යථා වාදී කෝ ආවුසෝ සදීවකේ ලෝකේ සමාරකේ සබ්බ්‍රහ්මකේ සස්සමන බ්‍රාහ්මණ්‍යා ප්‍රජාය සදේව මනුස්සාය නකේනචි ලෝකේ වික්ඛය තිත්ති යකාචකෝ පරමේ කාමේ සංයුත්තං විරන්තං සංග්‍රාහ්මණං අසංකති චින්න කුක්කුච්ඡං භවා භවේ විද තණ්හා සංඥානාසෙති ඒවං වාහි ඒවං අක්ඛායි තීති ශ්‍රද්ධාව බුද්ධාකාර ප්‍රතිමාත්මේ සීලවන්ද අපි දැන් ඉන්නේ මේකේ 1600ක් ගත වෙච්ච තැන අපි වෙන රාජ්‍යයක අපිට පුළුවන් නම් හිතෙන් ඒ එදා පයියේ ඉක්මවල ඒ සර්වඥාගාරී කාලේ තත්වයට අතීතයට හිත ගෙනියන්න මේ සඳහන් වෙන්නේ සර්වඥාන්සේ පරසම කවී ඉපදිච්ච කිඹුලක් රේ වන සංදේක වෙච්ච පුංචි සාකච්ඡා සර්වඥාන් වහන්සේ දිවා සවල්ලාමී පස්සේ ජංගාවීකරණය කියලා මේ කකුල් කඩਿੱත්ව යන්න ඇවිදින්න සංග තියෙනවන්න සංදේකට යනවා. අත්තර දැන් කාර්යwidetilde කියනවා පාක්කේකට යනවා. ඒ ලැබෙද දිනකොට ඉතින් ඒ වගේම ජංගාවීකරණය සඳහා ගන්න මේක පහළන ශාක්‍ය වංශික රාජ්‍යයේ හැරමිටිකුත් අරගෙන හුඟ හුඟ ගලා ඇවිදිනවා. ඇවිදිනකොට මේ සර්වඥයි සක්මන් කරන දැකලා ගිහිල්ලා අනිමිටි ගහන අතර වෙලා පාවකින් ආදී සමන කිමක්කායි කියලා අහන. ඔබ තම මොකමනේ වාදයක් එක්කෙනෙක්ද ලෝකයට මොන වගේ ධර්මයක් මොන වගේ මූල ධර්මයක් ප්‍රකාශ කරන කෙනෙක්ද කියලා කියන්නේ වාන්තිගේ මතේ මොකද්ද දෘෂ්ටිය මොකද්ද කියලා අහනවා. ඉතින් ඒකවල සර්වඥාන්සේ දෙන ඒ සංකීර්ණ උත්තරේ තමයි අපි වෙලාවේ දවසේ මාතෘකාවේ මාතෘකාව සිදු තියාගත්තේ මේ මේක නෙවෙයි මේ සූත්‍රයේ එකම සංසිද්ධිය මේ වගේ සංසිද්ධි රාශියක් අබුල වලක් වගේ ගැට ගැහෙනවා ඒ ගැට ගැහිච්ච සූත්‍රයට මොන වගේ නමක් දුන්නොත් හොඳයි කියලා ආනන්ද ස්වාමීන් වහන්සේ අවසාන දාන කාලෙදී ඒකට ඒ හිත වෙන්නේ ඒ අනසන්දේ නෙමෙයි අරණිසේකස්ති මේක හරියට නිවරයක් වගේ ස්වාමීන් වහන්සේ දෙවෙනි දෙයකට කුමන නමක් දුන්නොත් කියලා විනා ගාන එක නිවරේ කියලා නම් කියන්නේ. ඒකකට මාතු පිළිඳික කියනවා. එනිස අපේ පළවෙනි සංගමනකට ධම්ම අපේ ආනන්ද මහ ස්වාමීන් වහන්සේ මේ සූත්‍රය දීපක් කරන්නේ මාතු පිළිඳික සූත්‍රය වගේ. ඒ සඳහන් වෙලා තියෙන්නේ මජ්ක්‍ධිම නිකාය කියන පොතේ. ඉතින් ඒකපට අපි මේ සම්බන්ධ වෙන්නේ ඒ ආනන්ද ස්වාමීන් වහන්සේ අපට කියලා සංගායනාවේ පිටිපිට කියලා සර්වඥාන්සිත එක මේ බමුණේ කරපු සාකච්ඡා. හැබැයි ඒක ඒ ඒ ඒ කතන්දරේ පළවෙනි ධර්මිකාව. ඉතින් ඒක තාකන් පිටපස්සෙන් කැලියකට පසු බිමක් තියෙනවා. දැන් සර්වඥාන්සේ ඒ බමුණ සක්මන් කරලා බමුණ ඇවිල්ලා වාසිය කියන බාහයකට කෙනෙද කුමක් කියන කෙනෙද කියලා. ඒක කරවතන අපි සඳහන් කරනවා යථාවාදී කෝමිය හවුසෝ අවශ්‍යවත්තේ මතය ගම්රාට කරන් යාළුවා කිය. යාළුවා කියන තමයි ඇවැත්ති දෙකකින් අදහස් කරන්නේ. පදේවකේ ලෝකේ සමාරකේ සංග්‍රහණ. මේ දෙවියන් සහිත මානවයා සහිත බ්‍රහ්මයා සහිත සස්සවන බ්‍රාහ්මණයා ප්‍රජාව. මේ සොමන බ්‍රාහ්මණයා සහිත මේ ලෝක ප්‍රජාවේ පදේවකේ සදේව මනුස්සයෙක් කියන දේවතා කියන්නේ දේ ඇතිවක්. මනුස්සයා විසින් සම්මුතියටපත් කරන දේවයන්ට මනුස්සයා සයිකල් ලෝකේ. කියන්නේ අපිට නෙමෙයි බුදුහාමුදුර කතා කරන්නේ. දෙවියන්ට ප්‍රශ්නෙට මහායාට පාරදී තන්ත්‍රයට අපිට ඇතුළු කරගන්න. ඒ මහත්කම දෙන්නේ මේ මම මේ කියන්නේ ඔබට නෙමෙයි. මම මේ කියන්නේ මනුස්සයෙක් නෙමෙයි. මම මේ කියන්නේ දිව්‍යසහිත මරණසහිත බහුසහිත දේව ප්‍රජාගත එක සමන බ්‍රාහ්මණය සහිත මනුෂ්‍යයන් සහිත ලෝකෙට කියලා බුදුදහම ආමන්ත්‍රණය කරන්නේ වරපතල විදියට ඒක වචනයෙන් අහපු ප්‍රශ්නට බහුවචනය නෙමෙයි සමාධිගත උත්තරය දෙනවා. නකේනති ලෝකේ විකරිය පිටේ. ඒක මොම කිසි කෙනෙක් එක්ක රණ්ඩු වෙන්නේ නැති එක තමයි මගේ වාදය. එතන හොබන. මම කිසි කෙනෙක් එක්ක නෑ විකරිය පිටේ කියලා කියනවා. වාදයකට හැප්පෙන්නේ. ගැටෙන්න යන්නේ නැති එක තමයි මගේ ක්‍රමයේ. ඉතින් ඒ එතන කොමාවක් තියෙනවා. ඒ වාක්‍යය ඊට පස්සේ තියෙනවා යථාර්ථ කෝමේ කාමයේ විසංයුක්ත. මේ ලෝකයා සම්පූර්ණ කලින් කියපු දෙවියන් සහිත මරුන් සහිත බඹුන් සහිත ශ්‍රමණ ආක්‍රේ සහිත රජුන් සහිත ලෝකයා කාමයේ සංයුක්තයි. දැන් අර කියන දැකීමක් නැති වාදිත පටලවෙන්නේ නැති එකටක නොකියන පත්තර පත්තර කෙනාගේ ගුණ කන්දේ ගුණ කන්ද අපේ තමයි කාමයේ විසනගත ඊරංග. අන් ජීවත් වෙන මේ ලෝකයේ කියන සුණ ප්‍රාර්ථනයයි වාහිදෝසයි කියලා කියන ඉන්නයි මරොත්සයි බරුත්සයි. ඒ මගේ මේ වාදය කියලා දෙන ප්‍රශ්නට උත්තර දෙන මගේ ඇතුළත කාමයේ විසනගත ඊරංග. මම මේ කාම ලෝකයේ විහරණය කරනවා කාමයේ පැටලෙනවා. සිලුපතක පැටිවතර කරනවා වගේ වස්තුපකණ්ඩව තියෙන්නේ මගේ පතේ තමයි. දැන් කැලවිලා නැහැ. විසංගතා. කාමලෝකේ විසංගතා සංග්‍රහක්මන. එතකොට ප්‍රතිදාංශේ තමන්ට ආනන්දනය කරන්නේ බ්‍රාහ්මණය කියන්නේ. මොකද මේ බ්‍රාහ්මණය අපි කතා කරන බ්‍රාහ්මණය ඒ කුලවාදී කොට උසස්ම පුතේ වල අනුමන්නේ බ්‍රාහ්මණ කියලා. ඒක ශාස්ත්‍රීය විශේෂ සුද්ධකාරයිස්. ඉතින් සම්බුද්ධ නාමයේ වවුනගේ වචනේ තමයි මාමක අමතක කරනවා. ඔය වාද විවාද කොට පහළ වෙන්නේ නැති මධ්‍යස්ථ කරකට මම කාමයේ විසන්නේ කාම ලෝකේ ඉන්නවා කාමයේ විසන්නේ අකතං කරති කතං කති භාවය කියන්නේ එකට එක කියනවා කච කචෙන් කියන්නේ කක්කියට එකක් උතර මේක නේ අකතං කදේ කියන්නේ ආන්නේ හැබැයි නිදිත් නැහැ බැරිලත් නැහැ අසතියමුත් නැහැ පීරෙක් පොදේ හදන්නේ ඒකට සිග්නල් එකට එක කියලා කියනවා. කියලා සාහම කියලා සංඥා පාට කරනවා. මෙතන නෑ අකටකටි. චීන කුක්කුච්චා. ඉන්නට උත්තර දෙන්නොත් අටවක් කියලා තමයි තේරුම් නැති කෙන කුසකින් නෙවෙයි. අනිමිත භාවිතින් නෙවෙයි. පොඩි දේවල් හොඳට තේරෙයි. මට හොකුසක් නෑ ප්‍රසන්න. ඒක දෙක බෑගේ පස්සෙත් නෑ කියලා දෙකක් නෑ කියලා. ඒකේකුත් නෑ මේ මිනිස්සු අහන ප්‍රශ්න වල තේරෙන්නේ නැහැ උත්තර තේරෙන්නේ නැති. එහෙම මේ ඥානපේක්ෂාවකින් නෙවෙයි වෙන්නේ. පොකුසකින් නෙවෙයි මම. චින්න පොකුසට භවභවී විතසක්. මේ භවයේ නෙවෙයි. මේ වාසතරන ඊගා භවයට කොක්ක ගන්නෑ. ඒ පැලවිලි නිසා දැන් දිනන අයවේ. දීගොටි මාච පාදිරේ පරිවර්ෂ මාතවයි. ඒකත් ඊගා භවයේදී ආයිමත්. ඒකත් සම්පතිදී ඒවත්. ඒෂා භව තනන්නේ විභව කරනව. එනකන් ආහතන කරන විභව තනකින් කොක්ක ගන්නෑ මෙතන මේ මුත්තෙන් පටන් ගන්න වල කඩලා වැඩි. නැතුව හදාගන්න වබා අස්සේ පිට මාර්ගයේ තනියකට ගන්නේ මේ කතා කරන්නේ. හේත තමයි කරන්නේ. ඒ විචිත විචිත කියන දන ආසාධනය කරගන්න ඉන්නේ. ජීවිත ආරණ්‍යකෝ කියන්නේ ඒක නිසා බවවගේ විත්තන්නේ සංඥා නානුසයති. මේ මානසික කියන දේ හැඟීමක් කරන්නේ. මතකයක් කරන්නේ. සංඥාවක් මේ සංඥා කියනකට ලැබගත් නෑ අන්න ඒක තමයි මගේ පාඩම. හරියට කරමු බලන්න. දැන් අපිට තේරෙනවානේ මේක කියනකොට තේරෙනවා අපග්‍රන්ථ වෙලා තියෙන කියලා. මේ කියන වචනය හරීම ත්‍යාගයක්. කිසිම භාෂාවක් ඒකට කියන්න බෑ. එතන අමාරුම විලා තියෙනවා හරි ව්‍යාකරණ. කියන්නේ අදහක ධාරින ඍජු. හැබැයි තේරෙන්නේ නැහැ බැලුවා යන්නේ. තේරෙන්නේ නැත්තේත් නෑ. තේරෙන්නේ නැත්නම් මේ ෆ්‍රූට් එකක් ගොඩනගෙන විදියක් නෑ. දැන් මෙතන මොකක්ද කියන්නේ බවුනර. තේනවා අනු ආකාරන තිරව කරපිනවා. යහ කියන්නේ මිනිස්සු කියලා ප්‍රශ්නයක් අහන පහත මොන වගේ කරන්නේ කියලාද? මොන දෙයක් ප්‍රකාශ කරන්නේ? එතකොට කියනවා දෙවියන් ඇති මානුෂයික බාහුසයික සමාජාත්මක සයික දෙවියන් රටු මානුෂයික සයික මේ ලෝකේ තමයි එකිට විචයය. අතංකටි වෙන්නේ. චින්න පොක්කොච්චා. අර පොක්කොලොකුත් නැහැ. පරාබනේ වීක තන. මේ උඹල කොහොම ඉන්නේ සංආදව ගන්න මම ඒ උඹල ලෝකෙ ඉන්න බව හැබැයි මගේ අන්නවා පිළිබඳව ගහගැනීමක් ප්‍රශ්න විදිහට නෑ. අන්න ඒක ලෝකයේ මේ වෙච්ච සිද්ධියේ හාංක විශයක් වතු මේ තියා ගන්න නැතුව එරුණට නෑ වුණා. දැක්කම දැක්කා වාගේ දැන් මට නොදැනුණා වාගේ පිටුනට ඥානෙට වැටුණාට නොවැටුණ ASCII ඒක එතනම යනවා. මෙන්න මේක වාදයක් වගේ මෙන්න මෙහෙම දෙයක් මම කියනවා. කිවලසල බහුනා. විවිධ ලක්ෂණ දේ සෝත්‍ය දේ විවිධ කරන ක්‍රම කියලා ඒ කතා කරද්දී ඔක්කොම නෑ ඔසවදී නෑ. වෙලෙතම ඔක්කොම ඉතින් බාහන කියා පළවෙනි අත දැන් කියලා දෙන්න මාරු වෙනවා. දැන් අරන් මේක දෙකක් ගන්න නමුත් දැන් ධර්ම සභාව මණ්ඩපයක් වගේ දෙවලි ඉස්ස වෙනවා. ඒකේ කියලා දැන් සර්වඥාන්සේ මේ විච්ඡ සිද්ධිය ස්වාමීන් වහන්සේලා කියනවා. මහණ්ඩවද දවල්ට ලක්කවා පිළිගියා. බණ සංකේත කියartifactId බවනේ කලේ මම කියවුවා. කිවායි කිවාදී එතකොට මම මේ කියනහට ආ මේ විදිහට කිව්වා යථාවාදීකෝ ආසාවසෝ සදීවකේ ලෝකේ පදස්සා පනහරකේ සම්මතරාප්පණයය සදේව මනසාය සමනා සදේව මනසාය වීතතරම විසංවාදී පියරක් අනුවාද කරන්න ඇති වෙන කියලා කිව්වා ඊට පස්සේ වාක්‍ය මම පුනරුච්චාරණය කරා තේරෙන භාෂාවක් පාවිච්චි කරලා දැම්මා. ජීවිත ලෝකේ විකල්පයේ තිටති කියන ගැටමක් ඇතිවෙනවා කියන එක යථාර්ථකන කාමයේ විසංකේතතා කියනවා. කාම ලෝකේ කාමයේ ගැලේ නැතුව ජීවත් වෙනකොට ඒ බ්‍රහ්මණය අකතං කරයි. කචකචේ. කියනකට එකට එක කියන්නේ නැහැ. අකටන් කරලා ඒ චින්න කොක්කොල් තමයි කියන දේ තේරෙනවා ප්‍රශ්නේ උත්තර තේරෙන්නේ කියලා වැඩක් නැති බවක් දාන්න. අපි නැත්නම් බැහැ අපේ එනක් ගන්න බදන පැනේන ගැටි අපේ චින්න කොක්කොල් තම බවවන්නේ මේක තමයි. දැන් නෙවෙයි මේක මේ කතාව කතා කරනකොට ඉස්සරහට යන මොනවිද කොක්කපට විතර දැනගෙන සංඥා නාමකේති. ඉතින් ආනපවිෂය මට මතක් වෙනවා නේද? වෙච්ච දේ නොනා වෙච්චේ මට කරගන්න පුළුවන් ඒවා වාදී ඒවා ඒවා මක්කාලිකව වශයෙන් සංඥා ඒක තුෂ්ණි භාගයට වත් වෙනවා ඒක නියර විභාග ඒ කියන්නේ මෙලෝදියක් තේරෙන්නේ මේ අවකාශිත වෙනවතනස්සේ සාධීව වාසය කරන්නේ සර්වඥාන්ස විකයි ජීවිත පරිත්‍යාගය සියලු සකවස්තු ප්‍රේමනාකවස්තු අපිට ක්‍රමණය කරපු සංඥාවක් වෙනවා නමුත් මුංගට හොද්දේ කියනවා. ඔය සංඥාව කියන එක මිනිස්සේ පූර්වකන්ස ප්‍රශ්නයක් තියලා තියෙනවා. තේරෙන්නේ නැතුව තේරෙන්නද කියනවා අනේ ස්වාමීන් වහන්සේ. ඒ වාසේ කියන්නේ තේරෙන්නේ. තේරුම් නැති වුණාට තේරුම් ගත යුතු බවක් කියනවා. ඊට පස්සේ සර්වඥාන් වහන්සේ අලිමුදුවට ආවක් කියලා තවත් වාක්‍යයක් ඒවා තිබුණටත් එළියට බලන්න. ඒක කියන්නේ ඉස්සෙල්ලා මම මේ යවන පාතික පිළිබඳව විශ්ලේෂණයක් කෙරුවොත් මේ තමයි මොනි කියන වචනේ අර්ථ කරන්නේ. මොනි කියන්නේ කියන්නේ මියුට් කියන එක. කතා කරන්නේ. කතා කරවන්න ඒම ගල් ගස්තව. ඒක තමයි වාදයක් සහිත. මොකද්ද වාදේ? ඒකට කියන්නේ කතා කරවන්නේ සැකේකුත් නැහැ. යෙදෙන්න පුළුවන් කියලා. වෙනම ඉස්සත් පහලේ උත්තර දෙනවා. ඒක ඉතින් කියන්නේ සාහිත්‍ය සර්වන් කියන. Your tea are not much louder than the words they are giving. කතා කරලා වැඩි කරලා පේනවා. ඒ කරලා පෙන්නේ මේ තේරුම් ගන්න මනුෂ්‍ය තේරුම් ගන්න නැති කෙනා. කතා කරලා කරන මොකද්ද කියන බය. මොකද්ද වරද කියන කවුරුත් එක ගැටෙන්නේ කතා කරන නැති බරක්ම කියන්නේ. ඉතින් තරගංශය ලැබිලා ඇටලන්ටික් එකනේ. ඒකනේ ඡාන. භාවනා ලෝකේ ප්‍රායෝගිකව මේක ක්‍රියාත්මක කරනකොට ඒක ක්‍රියාත්මක කරන කරලා තුරුසුයි කියලා කියනවා. එහෙම ක්‍රියාත්මක කරන කරලා අදාපේ දේශනා කරනවා. ඒක නම් ඔය අපේ විශාල පිටක් වෙනවා කියලා හිතන්න. මේ බොහෝ පිටික මේකට භාවනා ගෑන් මණ්ඩලයට කොටයක් නැති යාකියනවා. සත වාඩි වෙලා පුළුවන් නම් මොනවත් නොකර ඉන්න කියලා. පච්චය මුත් පිටකේ වාඩි වෙලා හොඳට උනත් කරන්න ඕන නිසා හොඳට පටල වාඩි වෙනවා. හරියට ඒ වාඩි වෙලා බලන්න උනත් නොකර ඉන්නකොට ධර්මානුසය, ආගානුසය, දෝසානුසය, අවිජ්ජානුසය, මහානුසය සියල්ල එකම නේද? වඩ බෑ. ඉතින් කන නිකන් ඉන්නේ කොහොමද කියලා. මේ කන වත් වෙන්න ගන්න නැතුව ඒක මොකද කියන්නේ? කන වත් වෙන්න ගන්නවනේ කන කිං ගන්න. නිකන් හිතපන්. ඒක දුක් නපයි. මෙච්චරයි මුළු ත්‍රිපිටකේ කියලා තියෙන්නේ. ඒ නිසා අපිට මහායාන මේක තේරුම් ගන්න උත්සාහ කරන ජෙන්ගේ භාවනා කාර්යයේ තේරවාද ආචාර්ය විතර තේරවාද කර්මස්ථාන ආචාර්ය විතර කතා කරන මුළු ලෝකෙම කියන්නේ කතා නොකරන කියලා බලන්න. ඔය හැමෝටම කතා කරලා වැඩි නිසා ගෝලෙ අිටගෙන කරනකොට සත්‍ය බුදුන්වත් හිටගෙන කරනකොට ගෝලෙ රුදෝ කරනවා. එයා භාවනා කරන්න යනකොට යෝගාචරයෝ පිට දෙක කරවනවා. මේක කොහොමද නැස්ස කරන්නේ? කතා කරන දෙකයි කියන්නේ ආයෙත් කතා කරගෙන වෙනවා. කිව්වට කොහොමද කරවලා? ඒ නිසා මේක තියෙන්නේ නියර බලන්න. නැත්තම් යමක් නොකර සිටීමේ කලාව වෙන කලාව. කෙරුව කරපාව. කිව්ව බරුව. කිව්ව කුමාරය. ඒක බුදුන් කරන්නේ තෝ කියන්නේ තෝ ඉන්නේ තෝ කියන එක හරිනවා. බුදුරජාණන් අවශ්‍ය පුරාණ අවශ්‍ය දෙකන කරන්නේ විශ්ෙන එකන කරන්නේ. ඒ අවශ්‍ය දෙයට වෙන විදුරක් පේනවා. ඒ කියන්නේ අපිට මේ මොකක්ද මොකද කෙනෙක් පහළ කරගෙන මොකද කරන්නේ? මොකද නොකරේ කොහොමද දෙන්නේ කරේ? මොකද මම කරන්නේ? කාටවත් කියන්නේ නැහැ මේ ඇදහිත රීකනෙක්ට් කරන්න කියන්නේ. ඉතින් ඒක දවසක ඒ සේල් මාස්ටර් පාසලදී සේල් ගුරු පාසලදී මේ බණ අහක කනෙක්ට්ලි අධිකාවක් කරගත්තලු අපි ඒ ටෝගේ වෙනකන් කතා කරන්නේ. ඒකට ඉන්නේ මේ හතරට. ඔන්න හැන්දෑ වේගෙන එනකොට සහම කරනවා ශාලාවට එන භාවනා කරන සක්මන්. භාවනා කරන දැන් ගෝපම වෙලා සාරා කළ ඔක්කොම ශාලාවට භාවනා කරනවා. භාවනා කරනකොට ඒක අපේ දැක්කලු පහනේ තේලි කරා. දැයිලකට ගින්ගෙට නෑ විතරක් නෑ ඒ නිසා පියහන් සොරන්ට ඇඟරිකාට උඩු ගන්න පටන් ගත්තා නම් තේරිනවා වගේ. දුරුමත් ඇඟ පස්සේ කාර්යවකන් නැත්නම් ඉන්වෙස්ට් කරන්නත් නැහැ සුසුල් වෙන්නත් ඒ නිසා කැපකාරය ළඟට කොට අදාළවලු පාසම නැත්නම් කාණ්ඩ දෙලිය ගන්නවා කියන්නේ. දැන් නවීන හම්බුවේ ගොළු මේ කීරකට කතා කරනවා. උකල් සමුචේ කතා කරලා වුණා. ඊගා කළත් ඒක කියන ගිලන්ස සමුදෙත් අවමානයි. හතරේ කරන ගල්පම විතරයි කතා නොකරේ. ඊගෙන තමයි අපිට වෙලා තියෙන්නේ මේ එක්කුට සක්ුණාට පස්සේ සක්කුව කෝච්චා කෝච්චා ශංකරනකොට ඒක පිටියට වැටෙනවා පිටියෙන් පිටියට පිටියෙන් පිටියට ශානක යනවා. ජානියාව එකතු වුණොත් කොළයා එකතු වුණොත් වාද විවාද තියෙනවා. මේ වහන බුදුජානක මේ කියපු කතාව සංවිච්ච බුද්ධලියුත් කියලා බලන කොරන්දයක් කියලාද කියලා. කියලා බුදු වෙලා ඉන්නවා. ඉතින් කලවම විවේක වුණා විස්රාම හිතන්නේ නෙවෙයි කියන්නේ. අපි මේ දැනයා කරේ ලැබිලා කුලයා කරේ ලැබිලා අහනවා කියන්නේ වාදේ. අහනවා කියන්නේ තවරගේ අවශ්‍යතාව. ඒකට කියන්නේ අනුසාර කියනවා කතා කරන්න පාහින. ඒකට ඉතින් මේ මනසා මේ මයික් එක උත්තර දාලා කවුරු කියනවා කියලා මට දැහිලක් නෙමෙයි මේකේ තියෙන්නේ. මේ කතාව කියන එක මනුෂ්‍යයා තුළ පමණක් තියෙන දෙයක්. දෙවියන් තුළ, ධර්මයන් තුළ, සත්‍යවිසන තුළ, යක්ෂ තුළ, ප්‍රේතය තුළ නෑ. මනුෂ්‍ය වර්ණාමේ ප්‍රසන්න වැදගත් සංකීර්ණයක් තමයි මේ සංකේත ක්‍රමය දිනු කරලා එක එක කරන විවිධ භාෂා. මේ කොච්චර ධර්මවල කියනවා නම් අපේ භාෂාවන් ඉස්සරහම ගහගන්න. හැම ලෝකීය විද්‍යාත්මක පිටිපස්සට ඇනලයිස් කරලා බලනකොට වචනයක් වැදලා තියෙනවා. ඊට පස්සේ දෙවිවල ගහ ගන්නවා. මේ දෙවිවල එකම ඇග්‍රීමන්ට් සයින් කරනවා. ඒ යාගේ අර්ථකථන දෙවි නම් මෙයාගේ අර්ථකථන දෙන්නයි ඉංග්‍රීසි ඇමරිකන් ඉංග්‍රීසි බ්‍රිටිෂ් ඉංග්‍රීසි. ප්‍රශ්නයක් යුද්ධයක්. ඒ තරමටම අපි කතා කරන වචන අවශ්‍යනවා. ඒවල වාදපතේකට යනවා. ඊට පස්සේ ලක්ෂව කතා කරන කෙනා තමයි ලෝකේ පාන. දැන් ලංකාවේ සුද්දා එක්කන්තය හතලිසක් ඉස්සල්ලා රාජ්‍ය තන්ත්‍රයෙන් කියන දෙන්න විනමව දැනගත්ත ඉන්දියාවේ නිදහස් හට නිසා ඉන්දියාව සාන කරපු ක්‍රමයේ උද්දා තේරුණා උද්දා කියම යන පදේ හැටියට මේගොල්ලන්ට නිදහස දෙන්න වෙනවා අපි දිනු නිදහස් කරන්නක් නැහැ අපි අර ඉන්දියානු ක්‍රමයේ අනුගමනය කරපු නිසා අපටත් ලැබුණා ඒ ලැබෙනකොට සුද්දා හොල්ල බැලුවලු කාර්ද භාග්‍යවත්සේ දෙන්නේ කියලා. දෙනකොට උගත්තු ඉදිරිපත් වෙනවා, ධනවත්තු ඉදිරිපත් වෙනවා, කුලවන්ත ඉදිරිපත් වෙනවා. සුද්ධ දීලා තියෙන්නේ කතාවේ ලක්ෂ්‍යය තමයි වැඩකෙන කියලා. රෙටොරික් පවර් එක දෙන්න යාට ඕන කමයක් කරන්න. ඒ නිසා මේ කතා කිරීමේදී අපේ සංවේදනය කියලා කියනවා. සංවේදනයේ දන්නවනම් එයාට ඕන රජයක් පාලනය කරන්න පුළුවන්. තිරසන් ලෝකයක් පාලනය කරනවා. අමනුෂ්‍ය ලෝකයක් පාලනය කරනවා. අධාර්මික අධාර්මිෂ්ඨයන් පාලනය කරන්න පුළුවන් සංවේදනය දානවා. අපි සංවේදනය ගණන් කරන්නේ නැතුව අන්තර්ගතය ගැන කතා කරනවා. මේ කතා කරන දේ දෙන හරපද හරවර්ධකයේ සඳහීර වැඩක් නැහැ. අවශ්‍ය වෙලාවට අවශ්‍ය දේ කියන්න දන්නවා. කතා නොකර ඉන්න එක තමයි ගන්ජිනෝ සිදුවේ. ඒක තමයි වෙන්නේ සෝවාන්ද කරදරා. කරදරා ගන්න අනාගාමී. අනාගාමී අභ්‍යත්තර කොට ඒක උග්‍ර தත්තකට බලන ආර්යයන්ට ඉඳලා පසේ බුදුරෙකු. පසේ බුදුරෙන් මොකද කියන්නේ ගොළු බුද්ධයි කියලා. කාටවත් කියලා දෙන්න දන්නේ ශම්බෝ ඥානය රහත් වෙන්න පුළුවන්. බුදු වෙන්න පුළුවන්. කාටවත් කියලා දෙන්න බෑ. ඊට පස්සේ සම්මා සම්බුද්ධ ඥානන්තය කියලා කියන්නේ සමන් ශම්බෝ ඥානය රහත් වෙනවා වගේම කියලා දෙන්න පුළුවන්. ඉතින් අපේ තේරවාද ක්‍රමයේදී පස්සේ බුදුරජාණන් වහන්සේ නමක් පාවා. සම්මා සම්බුද්ධ ඥානන්තය නමක් කරපු චිලුක වෙනසක් තියෙනවා. ඒ මොකද ස්වයංබෝ ඥානෙ අවබෝධ වුණා කියලා දෙන්න වැඩක් නැත්තම් පහනක් පත්තු කරලා කුසලකින් බහලා දීපන්. අනිකක් ඇදෙන්නේ නැහැ. අපි ගණන් ගන්නෑ. මොකද දෙන්නම එකයි. දෙන්නම සම්බුද්ධයි, ස්වයංබුද්ධයි. සම්මාන කියන පදේ එකතු වෙන්නේ අපේ ගෞතම සම්බුද්ධයන් වහන්සේට. ඒත් ඒ වගේ උත්තර වෙනසට ඒකට දැන් ගැඹුරු දෙයක් කියලා දෙන්න. මොකක්ද කියන්නේ කතා කරන්නේ? පා අම්මා සම්බුද්ධයන් විතරයි කියන්නේ. පස්සේ බුදුන්සේ කතා නොකර කතා කරන්නේ සම්මානන්දන්ට කතා කරලා තිනවා මේ මින් සිද්ධ වෙයි කතා කරන්නේ. මම නැත වෙන්න ගන්න ඕන කතා කරන්න වේදන දරුවචන්සේ බලන්න. ඒ දරුවචන්සේ නැවත වෙන්න ගන්න ඕන කට්ටි දිනවා මේ දරුවචන්සේ වඩිනවා. කතා කරන්න එපා කතා කළොත් උන්වන්සතෝ වෙන්නේ. දැන් සත්‍ය. ඊළඟ දරුවචන්සේ ධර්මාශයක් නැගලා යනවා. මම එන්නේ ඉස්සෙල්ලා ඔයගොල්ලෝ මොකද කතා කරලා ඉතියේ මම දැනෙන නිසා කුමන කතාවක් කරලා වුණාද කියලා තමයි වැඩි බලන්නේ. ඒ කියන්නේ මම කතා කරේ ඉඳලා මම එනකොට මතක කරේට මට කවුරු ඒකේ ඕක නෙවෙයි ප්‍රොපොස් කියන්නේ. වැඩේ මතකයි. වැඩේ මතකයි. දැන් මම කිව්වේ තේරුම් ගත්තා. නමුත් මම ආව දපාගාවක් නෙවෙයි ඉතින් කරා පටන් ගන්න. ඉතින් ඒ වගේ හැම සූත්‍රයකම මුල විශේෂයෙන්ම අනිත්‍යක ආරාමික සබචන්ච වල ප්‍රහම වේලා. පසුබිම්තරේ ඕක තමයි වෙන්නේ. යනකොට කච්ච කච්ච නතර වුණා. දැන් ආසන ආරෝපණය වෙලා හන ඔබලා මම නෝක පාදත්තා. ඒක භාරාවක්. ඉතින් මේ බමුණ බුදුජානකේ වාදපතකදී මම ගොඩක් හදා. කිමකායි කිම්වා. ඒතකොට දෙන උත්තරේ තමයි මේ ලෝකේ ඉන්න කිසිම කෙනෙක් එක්ක වාදකර වේ නැත්තම් හිතන්නේ තරහය. හිතන්නේ මේ එක්ක දන්නේ නැහැ කියලා. එක්ක ඇහිලා නැහැ කියලා. එක්ක නැත්තම් කියලා දෙන්න බැරි වෙයි කියන නිසා එහෙම සිතවපු කුසකුත් නැහැ. තරතන්ද චින්න පුක්කුචා එහෙමනම් කියන්නේ නම් කතා කරන්නේ සැකේ නිසා ඕනම කතාවක් පිටිපස්සට කියලා බලන්න අපි කතා කරන්නේ අනික් අය කරා සැක නැති කරන්නේ කියලා. නමුත් ඒ ඒ පිළිබඳ සැකයක් තමන් තුළ තියෙන කෙනා තමයි ඉක්කොබරන වෙන වෙන්නේ නැත්නම් කතාවකට පැහැවෙන්නේ සැකයක් නිසා. ඒ නිසා මේ ලෝකෙ කොච්චර සැකෙන්ද ජීවත් වෙන්නේ ඒ සැකය සමපාත වෙනවා බලන්න. බය නිසා ශකේ එන්නේ බයට වෙම විනාශයට තමයි අවසන්ස දීලා තියෙන කේස් කියන්නේ. කෙලෙස් වල තියෙන වචන තමයි බය. ඒ නිසා උදේ ඉඳලා හඳ වෙනකම් හම්බ කරන්නේ ඒ බය නැති කරන්නේ. අවසාරයන් නැති නිසා ඉතුරු කෑල්ල කතාව වලදා. කතාව නතර කරනකොම ඇතුළත කතාව කරනවා. ඊට පස්සේ මානසිකසම් බවටපත්. මානසිකසම් කියලා කියන්නේ නැහැ. ඇතුළේ එන්ජින් එක නතර කරගන්න බෑ ඒක දුරයි. ඉතින් ඔය දෙවි කෙනෙක් එරසන් දීපු චක්කු කියන කෙනෙක් අපේ කතාවක නෙවෙයි අන්තම් දෙන්නේ කතාවට මුල් වෙන විචක්ක ਵਿਚාර කියන වචී සංඛාර වලට එචාවේ කතා කරන්නේ ඉස්සෙල්ලා ඇතුළත ගොනුවක් යනවා ඇතුළත කතකතයක් යනවා ඉතින් ඇතුළත කතාවක් කියන්නේ ඇතුළත කතාව තමයි වීචක්‍රමණය වෙන්නේ වීචක්‍රමණය වෙනවා තමයි බින්දිරණ කියන්නේ වචන බින්දිරණ කියන්නේ ඒ බින්දිච්ච එක තමයි වචනේ මතක තාවකට මත ඇක්චුලි තියෙනවා ඒක ඉතිසල්ලා විචක්කර චක්‍රයක ඒකට කියනවා විචක්ක විභාව කියලා ඒ විචක්ක විභාව කරන සිද්දචක්ක ඥානයක් ඒ කියන්නේ කතා කරන තර දෙවියන් දන්නවා දැන් මේ කරන්නේ කන්නේ මේකයි ඒක මොකද මේ කතාව කියලා කියන්නේ එලි දකිනකොට එයා ඉතිසල දිගට තියාගන්න තියෙනවා මෙන්න මේක නතර කිරීම තමයි මේ අතුල කරපාංශ කරන තමයි බාහිර කතා කරගෙන කරන අදට පාඩුවට කියනවා පොඩි අහිච්ච වෙනවා. ඊට පස්සේ මේ හතරට කතා කරන කරාට සීල ශික්ෂාවෙන් දැන. සමාධි ශික්ෂාවේ සාමකාලික හේතුවට ගන්නවා. ප්‍රඥා ශික්ෂාවෙන් ඔපරේෂන් කරනවා. ඉතින් අපි පිටත කතා කියන තාක්කල් අතුලත කතාව අස්තරයි. ඉස්ස බලන්න. කොයි විලාස කතා කරලා කරලා කරලා ඔය තමයි මම කරන්නේ. ඉතින් අපි වෙන පිස්සු කියනවා. දැනුණත් ෆෝන් ෆෝන් එක ලංකේට විතරක් නෙවෙයි අහන්න පරිසරයක් ඩක් වෙනවා දෙන්නේ පිස්සෙන්නේ. අහකට කරගෙන මම සතපඩ දෙක බලනකොට පුදුමයි. ටෙලිෆෝන් ඉන්නේ මිනිහා අතේ ෆෝන් එක නෑ. කණේ අරගෙන ගන්න අතපඩ දෙක කරලා යන්න. ඉතින් අක්ෂරෙම තාම විශ්වාසල තියෙන්නේ කොයි වෙලාවෙ හිටියත්. මොකද වෙන්නේ නැත්නම් අර ඉස්සරහට පහළ වෙන කෙල්ලගේ පරිණාමයක් ඇති වෙන්න පුළුවන් වෙල්ල ඇරලා දෙන්න. ඉතින් ඒකයි අර පන්තියට කියලා ෆෝන් එකේ ඉන්න වයර්ලස්. ඉතින් ඒකට වයර්ලස් කියන කතාව කරන්නේ. දෙවිල හඳන කතාවේ කවුරුත් එක දැන. ඉතින් පිස්සුවද? ඉතින් මම කොට වෙන්නේ පිස්සුවක්. ඉතින් මේක තාක්ෂණය කරනවා. විද්‍යාව දිනුවා. අපිට පස්කම් දිනුවා. සංවේදනය දිනුවා. ඒ නිසා අපි මේ යුගයට කියන්නේ ගන්න මේ ඉඩේ රිවි නෙවෙයි. අයිති. ඉස්ස හොඳේ ඒකේ. අරණක නෙවෙයි. ඉස්ස හොඳේ ඒකේ. ඉතින් අපි මේකත් එක්ක කතා කරනකොට මේ මදුබින්දික සෝත් එක හොඳ අවබෝධ කරගන්න. විදියකට පවා බලේ විතරන්නේ චින කුකුරුචාන. මේ සත්‍යයක් නෑ මොනවා කරන්නේ. යම් විදිහකට සිද්ධියක් සිද්ධ වුණාද ඒක 100ට 100ක් අමතක කරනවා ඊගාටන සිද්ධියට ඊගාටන සිද්ධාක්ෂණයට සම්පූර්ණ අලුත් වෙනවා අපිට කිනස් නැහැ නවක වෙනවා ඊගාට සිද්ධාක්ෂණය අලුත් ජීවිතයක් වැරෙන්න දෙන්නේ මේ ජීවිතයේ තියෙන අන්තිම ලයිෆ් ජීවිතය කියනවා තිරියනවා එනේ සිද්ධාක්ෂණය අලුත් වෙනවා එයාට නැරලපු දෙන්න ඕනේ තිරියන්නේ අපිට තේරියන්නේ වෙන්න බැරි අපි නිතරම ඉස්සර පිටක් හෙන්නේ බහනෙච්චේ මේ පිටක් වෙන තරම්. ඒ බහනෙච්චේ මේකට බලගන්න තාස්තර මේ වතුෙන් වතුන චේතනෙ ඉහෙඳ තියලා තියෙන මිසු බීජ ඇතුළේ තියෙන බීජාන් ලැබිලා. එහෙම නැත්නම් මිසු බීජ අණු ඇතුළේ තියෙන්නේ අපිට කවදාකවත් ඒක අනිත්‍යක්ෂණයක් ලැබෙන්නේ එන එකම කෙලෙනවා. අර විචක්කම් චාරින්දනවා. ඒ විචක්කම් චාරින්දන නිවිදුතර ජානවාසේ නම දින තේරෙනවා. භවනේ තියෙන්නේ. ඇත්තට කියන එක චිත්තඥා 100 100 කියලා ඊගා චිත්තඥා මේක 100 කලෝ. නමුත් අපිට ඒක දින අපිට අපේ භවන මතකය. අපිට පරණ ගති පරණ කුරුපු පරණ ඇබ්බැහි පරණ ඖෂධ ලක්ෂණ පරණ රුචිකාට ඊගා චිත්තඥා යනවා මෙතෙන්ට. කෙලෙසුයි නැත්නම් අපි කියනවා ෂෝට් මගට යන කියලා විදිහට ඩිමෙන්ෂියා. මාසෙ නෑ කියලා. ඒක තේරුණා මේ තිබුණ දෙම කරලා කියලා. උල්ලකට මකන්න කරනවා නම් ඉන්නේ ස්කෝල් පේන කියලා. පාරම්පරික කරලා බැරි වෙලා මේ දෙරේ පේනවා. ඒ අර පොදුවත් දිනේ මට මතක් වෙන්නේ පඳාගියක් කමට ගහලා ෆෝන් එකට ආවද ඒකේ අපෝ කියන බබා මයිත් එකම දෙයක් කරන්න මේ පාරක් පාර තේරුණා නේද බබාගේ අක්කා බනින්නේ මට බබා කැමති දෙයක්. අගයන්නේ භූමිකයි යනවා යනක එනවා යනකට මායික ඔබත් එක්ක ශ්‍රී ලංකාවේ පාඩම් මතක නැති වෙන ගාවිලා දෙයල ලොකුවක් වයින් බබා. එචා බබා තරහල ඉඳලා යනවා. ලොකුවකට උනන දෙන්න ඔබත් එක්ක දෙල්ල උනන කරලා ලොකියක් වෙන පාඩම් පත් කරා. තමයි ඔබත් එක්ක දෙල්ල කරා. ඒක බෝනිකන්තේ මොනකොකටේ. එනිසා බෝනිකගේ දෙයින් තරහල යනවා. බලා කැමති නැහැ කොහොමද පිට මැද පිළිම කරගන්න. යාට ඕනේ බොන් චෙක් එක සෙල්ලම් කරනවා කියලා. අදිය ගන්න බෑ. බොන් කරගෙන මොකක් කරේ? ඔක්කොම ලක්කලයි. ඔක්කොම ලක්කලයි. ඔක්කොම මොනි පාරණ මතකේ ගෙනියන්න මේකට කියනවා. බෞද්ධ සිංහල ඉතිහාසයක් කරලා කියනවා. මනහකට ඒක නැතිව වර්තමානයේ කොහොමද? කොහොමද විතරයි අපිට තියෙන්නේ ඕක කාපු කට්ටිය නිසා කවදාහකව වර්තමාන කරලා තිකරන්න. ඒගොල්ල ජීවත් වෙන්නේ නටබුනවා. සුද්ධෙක් ආවම පෙන්නන්නේ දෙයල නටබුනවා. අන්නත් ප්‍රේරක මේක තේනවා. ඒක නෑ. ටයිම්ස් ස්කෝර් එකද නෑ. ඉතින් ඉන්නේ නව තාක්ෂණය දැන් අපි කියන්නේ අපේ පැරණි රටුන් නගරවල අපිට පෙන්නන වර්තමාන දුක ඈ අනාගතේ යුක්ත මම කියන්නේ වර්තමානයේ අනාගතේ ඉන්නේ කියලා අල්ලන්නේ කියලා. නමුත් අපි මේ ප්‍රෞඪ ජාතියක් කියලා. සිංහල උච්චාරකාරයෝ ප්‍රෞඪ ජාතියක් කියලා අතීතේ කියන්නේ අතීතේ තමයි අපි පොඩි අයට තැය කර දෙන්න කියන්නේ. අපිට කියලා දෙයක් ඒක නෙමෙයි ඒ කියන්නේ තමයි සබතන සබතන මොකද මේ යම් ආකාරයක දක්වලා සංඥා නාම ශේති සංඥා හොල්බස ගන්න නැද්ද එන්නේ එහෙම වාදයක් මතක් අන්න එහෙම දෙයක් මම කියන්නේ කියන එක උගන්වන්නේ සංඥා. නෝකටම සර්වඥාසිකේ තියෙන මේ සුවිශේෂී ගතිය මේකට ශ්ලෝක කාර්යය කියනවා. ඇගේ කට්ටක් කරච්චාම මාසේ කට්ට ගන්නවා කට්ටක් පොතේ. කට්ටෙන් තමයි කට්ට. ඒ නිසා සංඥානිකව තියෙන සංඥාව. ඒක සංඥාවේ වෛර කරලා බෑ. ඒක සංඥාවේ කෘත්‍යයක් තියෙනවා. සංඥා වඳ කරන සංඥා ලෝත කරන සංඥා බොඳ කරන. ආන්න මේක තමයි අපි පාලනා කරන්නේ. ඒක සීල ශික්ෂා කියන්නේ සමාධි ශික්ෂා කියන්නේ ඒක කියන්නේ ප්‍රඥා ශික්ෂා. මේකනේ කියන්න පුළුවන් ඥාන විභාගීය සීදීන සාරයක් කියලා. තමයි සියලුම ඥාන මතක. ඒ නිසා යම් වෙලාවක අපි ජීව සංස්කාරයෙන් අයින් කෙරුවොත් කේවල පරිසුද්ධ වශයෙන් අපේ ඥාන විභාගීය සීල වර්ණයක් සීජන සැරීමක් එපිස්ටමොලොජික සිව්සයිඩ් වෙලා. ඒ නිසා සාමාන්‍ය සංස්කාර නැති කරන්නේ නැහැ. ඒකට කියන්න. සංඥා වේදනා සංස්කාර කියන මේ තුන තමයි නාම ධර්ම කියන්නේ, දෛශික ධර්ම කියන්නේ. ඒක කියන්නේ විඥාන මේක මේ සංඥා අඩු කිරීමේ වැඩ පිළිවෙලකට යනකොට ඒක පුදුමාකාර වටිනාකමක් තියෙනවා ආරණ්‍යය. අරන්නේ ඇතුළට ගියාට පස්සේ දිශා මාරු වෙනවා. කොහේ හිටියද උතුරු දකුණ මාරු වෙනවා. ඒකෝට ඒ සංඥා නැතිවීම ක්ලාන්ත කරනවා. බය කරවන සුළුයි, අසරණ කරවන සුළුයි ගියේ තමයි. නැහින් අනිබුණා වගේ කඩපලක් හරි වගේ ගාවක් එනවා. ඒක කාමෝගිය කැලේ. කාමෝගිය නැත්නම් GPS එක හරි දෙන්නේ. උතුරු කරකට දෙන්නේ. ගෙදර යන පාර දැනගන්න. පස්සේ දොස්තරමන් ගියාවල බලන්න මොකද කරන්නේ කියලා අල්ල මගෙන් කියන චුකර කරේ ඔගොල්ලෝ දැන් කන දෙවිඩි වගේ මේක නේද පාගන්න එසේ ඉස්සරහට ස්කිල් කාඩෝ මේ ආදර කිරි තියලා කිරිදැසි අරගෙන ඉන්න දවසට ටක්ස් ඇවිල්ලා ගන්නවා අල්ල හරි ටික ඒකයි මනස බලවත් වෙනවා බලලට එනවා ප්‍රොමෝෂන් එක අරවච්ච අතුරේ ගන්න අල්ලගන්නවා. එනිසා කොතනක හරි පැටලුණොත් පැටලිවල බලලා දන්නව විතරයි. ඒ නිසා මාස්ටර් කබලා ඉන්නවා දැන් මගේ ළමයි කැර ගන්නෙත් නෑ බලලා. ඔය සිල්ලාපේ ශාබලාගේ කියන කරන එක කරයි. ඌ හතර අද උඩ තියලා එතන ඌ ඕන වෙලා ගෙදර. දැන් අපිට ඒ දේ නැති වෙච්ච වෙන එක තමයි අපි මේ චිත්‍රපටයක දලංකාවේ ඇඩ්‍රස් නැහැ. ඇඩ්‍රස් නැහැ. කොහොම නැති වෙනවා. යම් වෙලාවක අපේ ඇඩ්‍රස් නැතුණා නම් මේ තමයි සැකයස්. සයිකලොජිකල් ඩිසීස් කියලා. අපේ ඇඩෙන්ටිටි එක නැති වෙනවා. මතකේ නැති වෙනවා. අපිට අතීත අනාගත වශයෙන් දේශේක කාලයේ වශයෙන් මතක නැතුව මරන්න ඕනේ නැහැ මනුෂයා. එච්චරයි. ඒසම මතකවලු දෙවියන් වහන්සේ මනසේ දවසක් අඳුර අපරේක දාලා. එළියට ගන්නකොට නෑ කියලා. මෙයා වෙලිගෝණියක් ඔය ගන්න වෙලිමංශය බලන්න බලන්න මොකද කන්නේ නැහැ මොකද බොන්නේ නැහැ මොකද ඉතින් උවර කරනකොට කම දා කරනවා නබරට ඒකේ ඔය යාකේ කියනවා නවයන් කියනවා කොහොමද සම්බන්ධ කරුචෝ ඔව් මිනිහ මරකලිනේ කොට ගන්නකොට මෙලිකොණියක් කොහොමද මිනිහෙක් නෑ දැන් අදිටිටික නෑ කරුණාකට දාපුව අයියේ දීවවලසේ කරන සම්බන්ධව මොකද ඒ තොප්පේ බාහනා කරලා කලාතුගේ කමනේ දික්තියක් මාර්ගදන්දම් කරපු කෙනාට වෙන දඬුවම යෝගාචරයට රිට්‍රීට් එකක් වෙන්නේ මේ වතුපින්ඩික සූත්‍රයෙන් නිසා. එයා ඒක ඇතුලේ පාවිච්චි කරන සීල් අනුසය සංඥා අනුසය පවා ගෙවම් කරනවා. ඒකට මේ නැවත සීල් කිරීමේ ශක්තිය සහ නැවත සීල් කිරීමේ ශක්තිය නැති කිරීම අතර වෙනස තමයි සතිමාත්‍රේ කියලා සම්මාසති කියන්නේ. සතිමාත්‍රේ කියන්නේ සතිය පිළිතුරන්නේ නැවත නැවත මෙනෙහි කිරීම. සංඥාව ජීවිතය නිසා සතිය විස්තර කරන අපේ අපේ ආසන ලක්ෂණ සංඥාතෝ සංඥාසලා කියලා කතා. තෝරන්නේ ඒවල් අතර අනේකම අනුම දීපමේ අරමුණේම කිදාවයි. බලපන්න කියලා කියන්නේ ජලකඩකට ලක්කබල දැම්මොත් පොරොපකැලක් දැම්මොත් පිළිගොම එකක් දැම්මොත් උන්නේ පාරු කවිනම් එකක් බහින් නැහැ නේද කරන්නේ. ඉතින් ඒක කියනවා කියලා අපිට. පොළාපන්න කියලා සිංහලෙන් කියන්නේ. ඒක තමයි භාවිත මනසක් ඇතිගෙන ඇති ඒ කියන්නේ කරනවා මේ චිත්‍ර බලනවා අරණිය බලනවා තුන් බල බල බල බල ඉන්න මිසක් අරමුණු මාර්ග වෙනම සැකයක් ඒක අරමුණට සම්බන්ධයි එතකොට අපි සතියෙන් කරන්නේ ඒකාන්ත භාවයේ කරන්නේ අපි මේ අනාපකාර කාමදාන අරමුණු වශයෙන් උදාසීන අරමුණ කරන්නේ එහෙම හිත බසන්න දැස්සුව අරමුණු දෙහිත මොනකට මොන දැනුමක් නමුත් ඒක මිච්චු වුණොත් සත්‍යමත් වෙනවා. එතකොට මේ සත්‍යමත් වෙනවා එකම අවස්ථාව එනවා ඒ කාරණේ කිදාවයි. එතකොට වෙන ආකාරයක ශේපා වෙන්නේ නැහැ. ඒක අපිලා කරලා කරනවා. සම්මෝස රස. එයා දන්නවා දැන් මම ගිලාට ඇස්සේ ආස්වාසයේද එන්න යන ප්‍රසවාසයේ නෙවෙයි කියනවා. යනවා සත්‍යය වේදනාව. ඒක හිත විගක්ම ආස්වාසයේ ඒක සම්මෝසාවක්. ආශ්‍රව ප්‍රසාරයෙන් විඳින්න තියෙන්නේ සත්‍යද වේදනාවද කියලා අරමුණක් රහසාවක් නැහැ. අසත් මොසරස මම මේ මොන දුන්නේ අසව ගන්න ගොඩක් ඒවා තියෙනවා මම දැන් මොන චුනේ මෙයා. මොනට මොන දුන්නේ මෙයා. මොකක්ද? ඉතින් තත්ත්‍රේ මෙයා කියලා දා. ඒකට යාර කියන්න පුළුවන් මේක මේ මේකයි කියලා. එතකොට සීල සංඥා පදර්ථා. ඒක ඉහේම දිගට පවතිනවා නම් කෙලෙස් හසු වෙන්නේ දාසීන ආරෝණ දිගට ඉඳ පවත්තන්න එහි ස්ථිර සංඥාව ගන්නවා. මොකද කරන්නේ? මේක මෙනේ කරන්නේ. ඒකට කියන්නේ සතිය පිළිකරීමේ ඒ අඳුරෙක සූත්‍රයට විරෝධ කරනවා. පරිත්‍ථ සූත්‍රය සංඥාව දැකගන්නට දෙනවා. දැන් අපි සතිය පිළිකරීම සඳහා සංඥාව පිළිග ගන්නවා. ඒ අනුව මෙනේ මේ ආස්වාසේ, මේ පස්වාසේ, මේ ආස්වාසේ, මේ පස්වාසේ. ඉතින් ඒක නම් මහසි සාගේ ස්වාමීන් වහන්සේ ලෝකේ කාරණා කරන දෙයක්. කොහොමද මානසික කරන්නේ කියන්නේ. අරමුණක් යම් විදියට එන ආතකට ගන්නකොට උච්ච කරනකොට අරමුණට උදාහරණ ඕනේ නම් ඒ අරමුණ නම් කියලා කපන්න. ඒ අරමුණ උදාසීන අරමුණක් නොමිලේ වෙන අරමුණක්. නැවත නැවත ලැබෙන අරමුණක් අපේ චිත්තවේදී එතන ඉඳලා දිගටම එලෙස් නැහැ. ඉතින් මේක හොඳ පැත්තට දෙන්න මම පැත්තට කියනවා. අර පැත්තට කියනවා. දැන් මේ සෙනඟ ගොඩක් ඉඳදී එච්චර කියන අවස්ථාවක් කතා කරනකොට ඒක න අපේ නම් කරලා බලනවනේ. ඔය ටෙක්නික් එක තමයි මෙහි වහරක් ප්‍රමාණසේ මේ මෙහි තරගදී තිස්ස ගියා. සත්‍යකවන්න හිතාගන්න බෑ මගේ නම කියලා කතා කරන්න පුළුවන් මේ జగත්තල ඉන්නවා. මුදියා බලනකොට සොමෙත් නම කියලා කතා කරගන්න රජු දුන්නේ කලින්ද දැන්න මොකක්ද කියලා සමනාවෙන් මහරජා ධම්ම දීපා ඉදාගත්තා. මහරජා මම ශ්‍රමණේ සම්පූර්ණයෙන් ආවා. තනියම කම්පාය. ප්‍රමාය බුද්ධචාන්දේ පුත්තේ කිසිම කම්පාරක් කියලා අවධානය කැඩුවේ නම කියලා. දැන් නම කියලා වටා කියනවා භයානක මාත්‍රයක්. ඕනම කෙනෙක්ගේ නම කියලා කතා කරන බෑ හැලවා. ඒක හැංගෙන්න ඕන නම් නම ආවා. සත්‍යය කාලේ හැම කෙනාටම නම මානකොල්ලේ වෙන තැනකට යනවා ඊට පස්සේ කවුලක තරගයි. යකිටත් ඒ වගේ වෙලා අපි බාපගෙන කැවිලා යටි යටි පොලිටිවිටි එයාට තියෙන ටෙක්නික් එක තමයි මෙයාට නම කියන්නේ කට්ටිය වෙන නමක්. එයාගේ පරණ නම තත්වාදී කරන කාලේ මෙයා දන්නවා. මෙයා ගිහින් එළම කියලා කතා කරනවා. කතානවා මිනිස්සු බලගෙන අහනවා. එතනමයි. ඊට පස්සේ තාක්ෂණයක් නාවියව දන්නවා අවුලට. ඒක තමයි විදියට. ඇගේ කාටේ වලින් කරනවා පැනෙන මේක ඉන්නේ කියලා. ඒක වෙන්නේ වෙන වෙලෙසෙක. ඒ මොකදද? සෝරිම කෙලෙසේක. නම කියලා කතා කරන්න බෑ වැරදෙනවා කියපුවම කෙලෙසේ දෙනවා. මේ දීලට කමලා කිව්වොත් කමලට චම්පක් කිව්වොත් කමලට බානක් කිව්වොත් බානකට නායනා කිව්වොත් නායනට හොඳ දෙයක් කිව්වොත් කියලා. දීලට දීල කියලා කතා කරනවා. ඒක තමයි සුත්‍රමය ඥානය කියන්නේ. ආගේ එකට වාගේ කියලා රැකගන්නත් කියලා රැකගෙන ඉවරයි. පෙරළුම් වලට. ද්වේෂයටත් බෑ. ඒ වගේ සංඥාව තහවුරු කිරීම තමයි මෙනෙහි කිරීමට. ඒක තමයි මානසිකාර ස්වාමීන් වහන්සේ දුන්නේ. පක්ෂයට උච්චක කරුණුකේදී තමට කෙලෙස් නැති ආරමුණක ශාන්තිය ලබන්න ඕන නම් සුන්දර භාවය ලබන්න ඕන කෙලෙස් නැති ආරමුණ මුලිච්ච කරවගෙන සම්තුලක. එතකොට සංඥාව තහවුරු කිරීමක් කරන්නේ. ඒකේ සති මාත්‍රය. සතිය ආරම්භ කරගෙන තව සතිය ඇති වෙලා නැහැ. සතියට දොර ඇරලා ගෙට ගෙවදින්න කියලා ආමන්ත්‍රණය කරන්නේ නම කියලා කතා කරනවා. ඊට පස්සේ සතිය ඇති වුණාට පස්සේ පළවෙනි ධ්‍යාන ලැබෙන මට්ටමට යනකම් විචක්ක ਵਿਚාර දෙක වැඩලා. දෙවෙනි ධ්‍යානෙ කියන්නේ විචක්ක ਵਿਚාර. මෙනි කරන්න ඕනේ. ඉබේම අරමුණ සෝදරේ. අවිසක්කම විචාරම් විවේකද පිටිසුකම් නිශ්චය ධ්‍යාන මොකද මොකද වේලද වේලද රාග පහන දවන්නවා මෙනෙහි කිරීම කියන තොරව අරමුණ සෝද වේ උදාහරණයක් වශයෙන් කියනවා සක්මන් කරනකොට වා දකුණ වම් දකුණ කියලා මෙනෙහි කරලා කරලා කරලා පුරුදු වෙලා වම් දකුණ කියනකොට ඉබේම හිත මෙනෙහි නොකර ඉඳ කරන්න පුළුවන් තත්ත්වයක් එතකොට ඉබේ ධර්මන වෙනවා එතකොට සක්මන් කරන මුළු කයෙම විස්තර වෙන්නේ තේරෙන පටන් ගන්න ගෙඩි වෙන්නේ එතනින් ගන්න සක්මන් භාවනා සිද්ධ මුලින් අර මෙනෙහි කරමින් කරමින් කරන්නේ හිතයි අරමුණයි සූද කරන. ඒ නිසා සති මාත්‍රය සතිය බාරපත් වෙනකොට ඒ යෝගාවචරය දන්නවා මෙනෙහි කිරීම කරුණ. අරමුණ ලක්ෂෝට ගන්න කෙවිදී ඒ සමන්ත හිත සුව දෙන අරමුණ. සාහසීතල අරමුණ අරගෙන ඒක මෙනෙහි කරන්නේ ඒක රසවත් නිසා නෙවෙයි. ඒක හිත සඳන සුළු නිසා නෙවෙයි. ඉස්බඳ හැම එකක්ම කෙලෙස් බව දන්නේ නැහැ. ඉස්බඳින හැම එකක්ම රාග. හැම එකක්ම සංසාර. අපි ඉස්බඳින නැති උදාසීන මාර්ගයත් නොමිලේ ලැබෙන නැවත නැවත සිදුවෙන දෙකේ දානකොට තාවකාලිකව ආදායයි. තාවකාලික ඉස්බඳින දෙයයි. මේ කියන්නේ බුදුහාමුදුර අපිට යෝජනාවක් කරනවා. සතෝ අස්ස සති සතෝ පස්ස සති අස්සස් පසාතය ඉබේ ලැබෙන නොමිලේ ලැබෙන උදාසීන කෙලෙස් නැති ආකාරය. අත්‍යන්ත දේ. ඒකට හිත දාන්න. ඒකේ හිතේ තියෙන තාක්කල් රාග ද්වේෂ මොනේ. ඒ නිසා ඒක වැඩි කරන්න සංඥා ස්ථිර කරගන්න. ඊට පස්සේ සංඥා ඉන්ද්‍රිය පාටපත් වෙලා සංඥා බලේ පාටපත් වෙනවා කියලා කියන්නේ මෙනේ නොකර කර්තකයක් වෙච්ච ගමන් හිත ඉබේම අනුකාණ්ඩය වෙනවා. අපි කියන බලන්නත් නින්දේ. එතකොට තමයි තාන පාඩේ තේම නින්දේ. නැගිටලා බලනකොට හේනෙකුත් භාවනා කරනවා. ඒ ධර්මතම ඉතිරිලා දීච්ච භාවනා කරනවා. මක්මන් කරනකොට අපි වටපිට බලන කුරුල්ල බලන සම්මාද බලන සත්ත්ව බලන හැමදේම බල බල ඉඳලා පාටන දක්වන මොකම විදියට තමයි තමන්ව හම්බ වෙනවා විදියකට තමන්ට තමන් හම්බ වෙනවා විදියකදී නැවතම කරගෙන ඔන්නේ මතක් වීම තමයි සාසනිකය අපි කරන්නේ හැම පිනකම උත්කෘෂ්ඨම බලය තමයි නන්නත්තර වෙච්ච හිත ස්වභාවයෙන් නික්ලේශී ආරමුණට එනවා. ඒකට යෝගාවචරය දන්නවනම් දවස තීක්ෂි තියෙන 84000ක් මේ යෝග ආසනවලදී කොහේ හිටියා කොච්චර රාජයක් ආව ද්වේෂයක් ආවත් මාන්නයක් ආවත් කෝ ඊර්ෂ්‍යාවක් ආවනොනව ඒනවා වගේම තමන්ගේ ඉරියව්වට යන්න පුළුවන්කම අපි ලබලා තියෙන ස්පේස් තුනේ ලාභේ ඒක දන්නේ නැත්නම් පස්සෙන් යනවා. මොනවා මගේ ඉරියව්වට ගන්න පුළුවන් බව දන්නවනම් සසල්මයි සමර්ථයි. ඒ නිසා දවස පුරාම යෝගාචර දැනගන්න ඕනේ කනකොට යනකොට එනකොට අතනහනකොට අතිදි ගන්නකොට ඉදිරිය බලනකොට පැත්ත බලනකොට කෙලස් තමයි. කෙලස් නැති තැන අතරඟ තියෙනවා නම් ඒකට යන්න පුළුවන්කම තියෙනවා නම් එයාට සංගතතියක් පිහිට ගතියක් තියෙනවා. මේ ටික කරන්න බෑ කියනවා මරණ මොහොතේ. පුරුදු කරන්න. වයසට ගියාම බැලේට උනාම නෑ. බුද්ධ තරුණයෙක් බතර යවුවනේ ජීවිතේ ප්‍රතිරණානේ කලු කිස්ටි බියේදී බතර යවුනේ මේක කරනවා නම් බුදුහාමුදුරුවෝ කරපේ. අර මේ වගේ ජෝතික බතර යවුනේ කලු කිස්ටි බියේදී මොකද කරන්නේ කියලා හිතට ගන්න. අද අද ඒ ඒ යවුනේ ඉතිරි මොකද කරන්නේ? ඒ කියනකොට මේ වගේ බණ අහන්න පුළුවන් කතියක්. ඒ නිසා කියනවා මේ වගේ රටවල සමහරවිට මුල් කරගෙන හදාගත්තේ මනුෂ්‍ය සයිකොලොජිකලි රීවර්ට් එකේදී අවුරුදු 5යි. අනාගත පස්සේ තමයි ඇත්තෙන්නේ නටබු දුකේ ආපන. ඒක බුදු දහමත් කියන්නේ පළවෙනි දශකයේ මන්ද දශකයේ දෙවෙනි දශකයේ ක්‍රීඩා දශකයේ තුන්වෙනි දශකයේ වහුන දශකයේ හතරවෙනි දශකයේ බල දශකයේ පස්වෙනි දශකයේ ඥාන දශකය. ඥාන දශකයේ වෙනකොට වට්ටිකේ ඉවරයි. බුදු ගහලා ස්ටිමියුෂන් එක කරලා සූදු කෙලලා කරන්න පුළුවන් දේවල් කරලා 40 වෙනකොට නැගලා වෙන දාලා නැගලා තියෙනවා. ඒ නිසා මාතර 50කට ඉන්න පුළුවන් වුණා. මොන ඉස්සරහට පුළුවන්. දැන් තමයි අපිට පේන්න පුළුවන් කවුද කියලා. ඒ නිසා බුද්ධ දේ වරහිවර පස්සේ ආදි ස්වාමීන් වහන්සේ බුද්ධ වරු අපි නම් වල රීබර් පිළිගන්නේ නැහැ. ඒ නිසා ඔබවන්සේ කියනවනේ කවුරු 50 දිවාතේ මොකයි ඇත්තම ජීවිතේ තේරෙන්නේ කියලා. ඒ කරන භාවනා කටයුතු දින්න මම ප්‍රාර්ථනා කරනවා. මම ඔකටම ලබනාත්මේ කරන 50 දී උපදෙස් ලැබේවා. ඒ සමහර 50කට කියන ලාංකික වාස විශේෂ කවදා කියන ඇති මේ සමාධියකට ධ්‍යාන සංස්කෘතිය. ඒ වගේ මේ සංඥා ඇති කරන සංඥා ඇති කරලා කියලා ආසන්න සංඥාව සංඥාව. ඒ සංඥාව කරලා කරලා මෙනෙහි කිරීමකින් තොරව ඉබේම සතිය දෙන්නේ අර පුළුවන් තරම් හදාගන්න මම අම්මා ඕනේ. මට තාත්තා ඕනේ. මට පුතුම ඕනේ. මට ධර්ම ඕනේ. මට සංඝයා ඕනේ. මට සීය ඕනේ. එතන සෝවාන් යන ඊට පස්සේ ආයෙත් සම්පූර්ණ කටෝනේ යදන්න පස්වකට ගියාම. පිටගෙනත් යනවා. ඒක තමයි අස්සත් කොට සාපේක්ෂව යනවා. කවුරුත් අත් ඒක කරන්නේ. බුදු කෙනෙක් කිව්වේ නැත්නම් බුදු කෙනෙක් කිව්වත් කරන්න කෙනෙක් තමයි යෝගාවචරය. ඒසා සංඥා අනුසය වෙන්නේ නැති වෙන විදිහට ජීවිතේ ගත කරන්න මුලදී සංඥාව ගෝ කරන්න. මුලදී සංඥා වඩන්න වෙනවා. මුලදී සංඥා කෘත්‍ය දැනගන්න ඕනේ. ඒසා ඉස්සෙල්ලා ඒ හරියටම බෝවෙන් දෙකක් තියෙනකොට ඒ විස බීජ ටිකක් දීන ඇඟ ඇනස්තරුණා කියන්නේ රිවර්ස් කරනවා කියන්නේ ඒකට ඒක පිට කියන එක දැමරුත් ඇද ප්‍රතිදේය ඊට පස්සේ කොහොමද හැදෙන්නේ ඒසයි ඉතිපීජේ තමයි පුරුදු වෙන්නේ ඉතිපීජේ ඉන්නත් තියෙන්නේ ඉතින් ඔරුවාට විසබීජයක් නෙමෙයි දෙන්නේ කියලා එන්නත් කොහොමද කියලා එන්නත් කියලා දෙන්නේ බාහිරම විසබීජයක් බුදුදහම අපිට සංඥාව දීලා ඒකෙන් සාහසක් වෙන්නේ සංඥාවක් නැතුව පටන් ගන්න. ඒකෙම චිත්තානුපස්සනයි බාරපටන් ගන්න ආකාරය. වේදනාවට ප්‍රශ්නය පටන් ගන්නවා කියලා මේ පළවෙනිම තියෙන සංඥාවේ අර ඉන්නත ගන්න නැතුව කරනවා. ඒ නිසා මේකේ තියෙන ක්‍රියාවක් තියෙනවා. සංඥා අනුසය කරන්නේ නැති තැනට තමයි යන්නේ. ඒක කරන්නේ සංඥා. මොකද්ද සංඥා? ඒ කියන්නේ වික්ලේශී වූ, උදාසීන වූ, නුමුදි ලැබෙනා වූ, නැවත නැවත ලැබෙනා වූ අරමුණකට ඒකට ගන්න සංඥා පාවිච්චි කරනවා. පාවිච්චි කරුවට පස්සේ අපි ඉඳලා මනෝවල තේරුම් ගන්නත් ඒ දීප රූපය රූප සංඥාවක් වෙන ගමන් බා. ගොඩේ ඉඳ ඉන්නේ දීප ගැලවක් අදේට ගත්ත රූපය මේසා කාම සංඥා දුරක් කරලා අදේට ගත්ත රූපය රූප සංඥාවක් වෙනකම් භාවනා කරලා සංඥාවක් තමයි. ඒක සියල්ල හැදේ. සියල්ල කරගෙන මෙච්චර විදිහකට පෞද්ගලික කරනවා සියල්ල කරගෙන කරන්නේ ඊට පස්සේ ඒ කාමය ඊට පස්සේ කාම සංඥා ඊට පස්සේ රූපය රූප සංඥා වශයෙන් කියන පස්සේ කෙනෙකුට අවස්ථාවක් ලැබෙනවා ඒ ගෙවි යන රූපය අතහරිනවා කියලා කියන්නේ අපි ගත්ත සාහන පාටි දෙවෙනි කාම බාහ ඉබි පැටින දෙවෙනි කාම බාහ සක්මේ සමගම දෙවෙනි කාම බාහ එතකොට එයාට තේරෙනවම සක්මේ ඉන්නවම දක්වා ඒක සංසත්තේම රූපත්තේම පදත්තේම එකක්ක තෝරන්නේ සියල්ලම එන විදියට යන්නවා මිසක් ආන අම ලකුණු නැති මම කියලා පස්සට රූපයක් දැක්කම කියලා පස්සට යනවා මේ සියලුම සංඥා ඒ සංඥා එනේ කියලා යන්නාගෙන ඉන්න තමයි ඒක බලන්න කියන්නේ ඒක සාහිත්‍ය ප්‍රකාරයෙන් සාහිත්‍ය කරනවා මේක නැති වුණා අරක නැතුණා කියලා ඒකේ කෙලෙස් උපදාගත්තෝ සියල්ලටම සමසිත සමමිත කරනවා. ඒ අරමුණ නැතිකම නිසා වෙයි නිවන් දැකගන්න වෙන්නේ. કોઈ අරමුණක් තෝරන්නේ ඒවට හේතුවෙන් අපිලා හේතු වෙන්න තේnder එක පස්සේ එයාගේ හිතේ සංඥා අනුශයක් ඇති වෙන්නේ සංඥා නිදානන්ද ටිකක් කරන්නේ මොකද? සංඥා අනුශය ඇති කරගන්න. ඉතින් ඒකට ඒ සුදුසුකම ඒ දක්ෂකම ඒ පස්සේ ආවට පස්සේ මේ බණ තේරෙන්නේ. අර යම් කියන්නේ ඇමිල බහුණට කිව්වට බහුණට තේරෙන්නේ නැහැ. ඕක බහුණට හිතේ වට්ටමට හිත සූදානම්. සමාධි මට්ටම නැහැ. ඒක නිසා සංඥාට කියනකොට සංඥාට තේරෙන්නේ. මොකද ඒ සංඥා බාහම කරලා. භාගවතුන් වහන්සේ කොහොමද ස්වාමීන් වහන්සේ සංඥා අනුසේ විඤ්ඤාණය කරන කියන පස්සේ ඒක වාදයක් වෙන්නේ. ඒක සංකීර්ණයක් දෙවියන් සහිත කවස්ථාවේ සම්මුඛ සහිත කොහොමද ඒක වෙන්නේ කියලා ඒ ස්වාමීන් වහන්සේලා. ඒ ස්වාමීන් වහන්සේ බුදුන්සේ ඒක මේකට අතුවක්. මේ කියුවකට අත කතාවක් වෙනවා. කොහොමද ඒකටගේ මාස්ටර්ගේ ගියේ කෙනාට දෙන්න ඕන උත්තරේ. ඒකේ තමයි ඇත්තම තේරවාදයේ එතන බුදුචානන්සවල කියන සහගත වාදයේ ඉතිරි පාරේ යන්න පුළුවන් මේ යතෝ විදානං විකෝපක සංසාරඥා පංච සංඥා සංකාස සමුදාස්කාන්ති තේ අත් අභිනන්දන අභිනන්දිතාවන් අභිවදිතාවන් අර්ථෝස්තිතාවන් යම් වෙලාවක තමයි හිතේ ප්‍රපංච කොට නැතිලා කතන්දර හැදෙනවා නම් පංච සංඥා සංකාස සමුදාස්කාන්ති මේ පල්හැලකට පටන් ගන්න ඕනේ පිට ප්‍රපංච කරන්නේ පටන් නෙවෙයි. ඒකට වෙච්ච දෙයක් ගැන මේවා. මානසිකාරින් නම් සකවත් මාන හිත නැහැ. අන්නේ ඒගොල්ලෝ විලාප යෝගාචර තේරෙනවා. ඒක අරමුණේ නැහැ. එන්න අන්නාචාර අරමුණක කට පයයි. ප්‍රපංච සංඥාව වැල්දැලිය. එතකොට කියනවා ප්‍රපංච සංඥා සංඛා දේව අභිනන්දිතාව අනුරදිතාව අජෝසත්තතාව ඒව අභිනන්දනය කරගන්න එපා. ඒ වගේ කාටවත් කියන්න නැත්නම් ඒකට ඒවා දික්පත් වෙනවා. එතකොට මාන සියලු අනුසයසවලට ඒවල කෙලස් දිවාය. කාලාද්වාන් තුන් තුන්ගේ අධිපති තෝතෝ අරපල කියන සර්වස්කර බොරු කියලා හිස්සකට පස්සෙන් සියල්ලම නැතර වෙනවා. තමන්ගේ හිතේ යමක් අල්ලගෙන පිටට පිටට කසන්තර කොතනම දානකොට ඒක දැන් සිතාර්ථයෙන් තමයි යසෝ විද්‍යාත්මක උත්සාහ පංච සංඥා සංකා සංදාච පංච සංඥා රෝ සංදාච කියනවා පිළ ගන්නවා යටපත් කරන්නේ අන්නේ සත්‍ය ආවට පස්සේ ඒ ඒ ඉකේ ගොතන කතාව අභිනන්දනය කරන්න එපා කාටද දොලාරයි අපට ලොකෝ කතාවක් ඒක ලොකු ආනන්දයක් කරගන්න එපා පොඩි කොට වෙච්ච කල කෙලෙස් ටිකටම සමානයි එතන කවුරුහරි කෙනෙක් විශේෂ ආදරයක් දෙනවා. ඒ ආදරය නිසා අපි ඒක ගැන හිතේ කරනවා වර්තමානයේ ඉන්න හිතුවක් මතක නැතුව. ඒකට ඒ රාගය තනාගන්නීමක් වෙනවා. එතන මෝහය අන්නේ සම්බන්ධ ගැටෙන්නේ ප්‍රකට සංඥාවක් හරහා. අභිනන්දනේ නොකර ඉන්න බෑ. කලින් ඇදලා දිනන්න. මොකද ඒ වගේ අභිනන්දනයක් එක්ක. එචා ඒක එනකොට අල්ලන්න පුළුවන්. මම හිත තියෙන්නේ අහිත වමාරා කරනවා. ප්‍රපංචකරණයට කතාන්දර ගෙතින්නට හැලී කතාවක කියලා තේරුම් ගන්න පුළුවන්. පරෝපදේශ රහිත විශාල යත්‍රාණයක්. හැබැයි එතකොටම තේරෙන එකට ඇදෙන්නේ නැහැ. ඒකට මොකද්ද අභිනන්දනයක් තියෙනවා. මේ වර්තමානයේ තියෙන ක්‍රියාව වර්තමානයේ නාමික සතුරෙන් අරක මොකක්ද නැහැ. අරක දිගේ ඇදලා. අනේ අභිනන්දනය නොකර ඉඳලා කලින් සූදානම් අප්‍රමාදී කියන්නේ. ප්‍රමාදිත එපා. ඒක පිච්චි ගාම දැනගන්න බෑ. මේකට දිගට පවතින්න බෑ අභිනන්දනේ නැතුව. දේශා මේකේ ඉනවා දැනගන්න ඕන. පොහොර දක්වා ආහාර දෙපා අභිනන්දනේ කරගන්න ඉක්මන ඒකට උදාහරණ කර මේ ගැන කාටවත් කියන්නවත් හිතන්න. කියපුවම අනිත් පැත්තට ප්‍රවාහයක් කරනවා. කෙනෙකුට කියන එක තමයි කවුන්සලින් කියන්නේ. කෙනෙකුට කියන එක තමයි ක්‍රියා සෝසියේෂන් කියන්නේ. ඒක සාර්ථකිත දෙයක් සාකච්ඡා කරනවා. නමුත් දර්ශන වටානේ මෙහෙම දෙයක් වුණා කියලා තව කෙනෙක් බලවන්නවත් එපා. බලවපු ගමන් මේක කියන හැටි හිත හිත ආයෙ කතාව කරනවා. ඒක සයි කරනවා. මේ කරන කුලක් මත කරන හදනවාගේ වැඩක්. ඊට පස්සේ නාටෝස චිත්‍රති මේකට බැස ගන්න මේක අන්තර්ගතයේ ලැජ්ජ වෙන්නත් එපා බය වෙන්නත් එපා අඬන්න වෙන්නත් එපා. මේ අන්තර්ගතයේ තමයි අපේ නතු කරන්නේ. නමුත් මේ අන්තර්ගතේ මනෝ විකාරය. දෙක සංඥාවක්. මේක ගිය දෙයක්. ප්‍රපංචය. අනේ ප්‍රපංචයේ පිළිවෙල කතාව තේරවන්නේ සම්පූර්ණ නැහැ. අපේ උදාහරණේ බුදුහාමුදුරේ දේශනා කරපු මේ ප්‍රපංචය පිළිබඳව තේරුණාගේ කතාවේ තිල්ල අත අමතක වෙනවා. ඒක ලස්සනට වෙන තැනක් තියෙනවා කියනවා. ඒක අපේ විශාල අපේ ශ්‍රේෂ්ඨ කොට තමයි භාවනාවන්සේ සාස්තුලවන්සේ. ඔක ප්‍රපංචය. භාවනා කරපොටි අනුකෝපනේ ලංකාවේ ඉතිහාසයේ දෙනෝකේ මේ කරන්නේ ඒක තමයි ශ්‍රේෂ්ඨයි. මේ ප්‍රපංචය කරපු සාහතුරෝ ධර්මමෙත කරන්නේ ප්‍රපංචය. මේ රාජකතා චෝර කතා මහානකන දෙකේ කතාවනේ යන්නේ මහානන්තේ. අන්තිමට කියනවා ඒක ඇති කරගන්න මේ සියලු දේ නිත්‍යයි මේ සියලු දේ දුකයි මේ සියලු දේ අනත් නැත්නම් අන්තිමට තෙම්පරාතුවක් දාලා තමයි හැම පරිච්ඡේදයක් නැතර. ඉතින්මද කොහොම කියලා කියලා කියලා මේ කාන්සන්තු කරවත්තන් කිව්වට අහන මිනිහගේ කෙලෙස් අහුවේ කියලා. කියන මනුස්සය කට්ටකම තේරෙන්න මන් බැරි වෙයි කියලා. අන්දන්නේ මේක කොහොම හරියට කියන්නේ. හරියටම අතීත නඩගුත් දෙන්න ඉඳලා අන්පාරේ දැන් ඉන්න කට්ටිය කීයකට කරා ගන්න චූරිසන් කියලා එච්චරයි. මහාවංශික කිව්වා ගුරු මේ මේ මහාවංශය සහ චූලවංශය සබ්ජෙක්ට් කරා. ඒගොල්ලෝ හැම කෙනාම දන්නවා. අවසි ඉතින් කියන අවල් ගන්න ඉස්සෙල්ලා කියනවා අහන ඒ ගාවට කිට්ටුද කියලා. ඒක හොදන්නේ නෑ මහාවංශය දන්නේ. වහිනවා බැනිලා ඔති වාගේ જાතියක් මේ මහරහතන් වැඩවලට වැසීලා දීපදුවා පේරන්න බැරි වෙච්ච ලෝකෙ. අද තුබි කැලකේ පාටිමන් ඉවිසි කරන්නේ. අක්ෂරතරේ ඉංග්‍රීසි නාටකතරේ සිංහලට වැඩිය ඉංග්‍රීසි ගරු කරනවා චොපි වාගේ මේක විනාශ කරන જાතිය ලෝකෙ වැටෙනවා ඒ වගේම කියනවා කියලා ආනෝකෙන් පැමිණෙන්නේ කියලා නුනාසේ අපි අධිගමයක් ලැබුත් නැහැ කියලා කියන්නේ කවුරක් ප්‍රතිලාභ එමත් මානසික කෙනෙක් වහුණා කරලා තමක් කයි තියෙන පල්ලුනේ ආසන සානාන මේක ගැන අම්බලම කියලා එකම අම්බලමක්වත් නැතුළු ඒකේ වාසනලා කවුරුත් සහතුනේ නැහැ කියන්නේ. උදේ දාහයන් නැයි සැලසික වන්දලා භාවනා කරනවා දවල් දාහය ගන්නකම් අම්බලෙ ඉන්නවා එතන තමයි ඔක්කොම රත් වෙන්නේ. එකම අම්බලමක්වත් කියන ආකාරයේ මේ අම්බලෙක රත් වෙලා නැහැ කියන්නේ. එහෙම කියුණු රටේ අපි මේ දුත්ත පිටිපස්සේ අහන ගියාට පස්සේ මහිතර ප්‍රපංච පිටියක්. ඒකේ නව කතා කියන්නේ මොනවද? පිටිකදා කියන්නේ මොනවද? දෙලිතාම කියන්නේ මොනවද? චිත්‍රපට කියන්නේ මොනවද? මේ තේරම ප්‍රපංචනේ. මේ ප්‍රපංචවල සාහිත්‍ය සම්මාන දෙනවානේ. දෙනවන දෙන්නවන මොනවද? මොකද වෙලාවක දෙන්නේ නොබෙල් එක. බෙල් එක තියෙන එකයි දෙන්න. ඒගොල්ලෝ හිතනවා බුදුරජාණන් වහන්සේ සුචියක් කරන සම්මානයක් දෙන්න මොකක්ද හිතන්නේ? බුදුජානක වහන්සේට ස්තුතියක් කරන කෙනෙක් ඉන්නවද ලෝකේ? වෙනයිට වැඩි මුඩින් එරෙකේ. මේ ශබ්දයන් වහන්සේ විසින්ම පරම සම්මා සම්බුද්ධ විචාරණ සම්පන්න කොටෝකවිදෝ අනුත්තුරු විද්‍යාන ශාස්ත්‍රි ශාස්ත්‍රා දේවන සංකල්ප මන් වහන්සේම තමයි වාස්තු ගුණට කියලා කියනවා. බුදුන් කියන්නේ මේකට කියලා මම කිව්වා කියලා මතක තියාගන්න. ඒ සම්මාන දෙන හැම කෙනාම ගන්න කෙනාට වැඩි උඩින් ඉන්නවන කෙනා තමයි සම්මාන දෙන්නේ. ඒක හරි කැමැති වෙනවා. ඒකට දැන් කැමැති. දෙන ගැටි ඊට උඩින් ඉන්නේ. කවුද එයා ඉතින්ද බත් කරන්නේ? තමන්ගේ වෙස්ටර් ඉන්ටර්ස්. තා කවුරු හරි ඒ රහත් වෙච්ච හදන කෙනෙක් මේ සමාන බාරගත්තයි කියලා කියන්නේ බල වුණා. තුච්ච වුණා. පාරකම නැති වුණා. තාක්ෂණිකම නැහැ. අපිට තරම මේ නම්බුනාම නැතිකම තමයි තාක්ෂණිකම. මොකක්ද? ඒ ආයේ ප්‍රපංචකරණයක් තමයි යෝග සම්මානකාරය. ඒකෙන් තමයි අද රිසර්ච් වලට මිනිස්සු කරන්නේ. යාට මේ PhD ආද. ස්ථාන්ත ආද. අයන් කොච්චර මහන්සියකට කරත් යඩයි. එයාට ඔක්කොම බෙන්නියොත් පෙන්නේ. දෙන්නේ එකක් යන බෙන්නුව බලාගෙනයි ඒක බෑ එයා කියන රිසර්ච් එකෙන් කියන එක පෙන්නන්න. ග්‍රාන්ස් පිටකාරයි. දැන් තියෙනවා රිසර්ච් එකක් ඔක්කොම සැලසුම් කරපු අපව පෙන්නන මෙතෙක් හොයාගත්ත හැම එකක්ම රීකන්සීව්ඩ් අයිඩියා එකක්. ප්‍රීමෙඩිටේටඩ් එකක් ඔපකොල්ල දෙන්න තියෙනවා. ඒක හැම රිසර්ච් පේපර් එකක්ම බලන්න. පැහැදිලිව පාඩයක්. ඒක දර්ශනවාදය වලිගය හපාරනවා. දාර්ශනිකයන් දන්නවා දාර්ශනිකයන් අපේ ප්‍රධානම තමයි කියන්නේ. ඉතින් ඒකට මේ මේ ප්‍රපංච සංඥා සංකල්ප උදාජාරණය කියන වචනය තමයි කටුකුරුනි ස්වාමීන් වහන්සේ concept and reality කියන පොත ලියන්න තේමා කරගන්නේ. ඒ සංකේත පොතේකට මූලාශ්‍රය වශයෙන් ගත්තේ අරු පිටික සූත්‍රය. මොකද ඒ ශාස්ත්‍රික හොඳ වෙලාවට මේ ප්‍රපංච ශුන්‍යතාවේ එනවා තුච්ච විත්ත තුච්චුන්‍ය පරත පක්කෝ කියන මේ සංකල්ප මායාවේ බොහෝ ලස්සන විස්තර කරනවා. ඒ ඒ ශාස්ත්‍රික පුළුවන් තරම් ඒ තේරවාද සංකල්පය ඉස්සර කෙරීමට මහායානකොත් සම්බන්ධ කරගත්තා. ඒකෝ නිකන් අන්ද ස්වාමීන් වහන්සේ අපිට දෙන්නේ ජීනියස් කෙනෙක් වගේ. මේ තේරවාදයේ හැලීච්ච පුරුකක් උතුම ලස්සන්ට ගෙන්නලා මේ බුද්ධ ධර්මයෙන් ආගමක් හදාගන්න බැරි වෙන තැනට ගෙනල්ලා පත් කරනවා. කොච්චර ආගම කරන කට්ටිය දන්නේ කොච්චර වහවද තියෙන කියලා අනුරවත් ආබලගෙන් දැක්ක තියෙන කියලා දන්නේ නැද්ද කියලා. ඥානන් වාසේ ඒකෙන් ධර්මයේ සාගත වේක කියලා. තේරවාදයට කළපෙන රාමුව අර්ධකලා දුන්නා. ඒ පොත කියන උඩ දෙනවා ඥානන් වාසේ අදහස ගත්තේ යා සරත් චක්‍රවර්තී. වැලිපුඩි තෝල්ස් ඔෆ් concept කියන පොතේ. ඒක මහායානයට කරම කරගත්තේ ඥානන් වාසේ මහායාන අදහසගෙන තේරවාදයට ගැලපෙන විදිහට දුන්නා. ඒක නිසා උන්වහන්සේ අතුරු කරපු කොට තේින්ද තියෙනවා මේ කවුද ප්‍රපංච කරන්නේ කවුද තමන් දන්න දෙයක් ප්‍රත්‍යක්ෂ කරපු දෙයක් කතා කරන්නේ මේ අන්දාගන්නේ කෙල ගහ ගන්නද නෑ අනේ පොල් ගහ ගන්නද කියලා ඇහැරලා ගොන හරනකොට කිව්වේ ඒක හැබැයි මේ මේ අර බුදුරජාණන්ගේ කේවල් බවුනට තේරුනේ නෑ සංඝයාට තේරෙන්නේ නැහැ මොකද සංඝයා එතෙන් යනකම් භාවනා කරලා තිබ්බොත් විතරයි එවිට මේ කාමයෙන් අයින් වෙලා කාමයේ විසංයුතෝ ඊට පස්සේ කාම ඉද කාමෙන් අනිච්ච ගමන් එන කාම සංඥාව තේරුම් ගන්න දෙන්නේ. මේක ඒක හරහා යන්නේ සමාදාන නෙමෙයි. කියන්නේ නීවර ධර්ම පහම අස්පනා පිට මගාරින් නැතුව කුළු කුලම් වෙලා මගාරින් දෙන මුලදී විනිවිදින් දෙනවා. එතකොට මහායාන බුද්ධාගමේ තන්ත්‍රවාදී කියලා එකක් තියෙනවා. කම්ම රාගේ නැත්නම් මේකට කියන්නේ මෛත්‍රුණ ධර්මයි. කරේ බේරෙන්නත් බෑ මෛත්‍රුණ ධර්මේ නොකර බේරෙන්නත් බෑ මෛත්‍රුණ ධර්මයේ උච්චතර අවස්ථාවේදී සතිමත් වෙන්න පුළුවන් කියලා. පූර්ණ මෛත්‍රුණ ආස්වාදයේ උපරිමයේදී සතිමත් වෙන්න ගියොත් මෛත්‍රුණේ ආස්වාද කරන්න බෑ. අපි කරන්න හදන්නේ මේ වෙලාවේ සතිමත් නොවි ඒ මොහොත ආසාවෙන් දෙන එකට කියන රෙක්ටිලියන් දිශාවක් කියලා කියනවා. ඒ කියන්නේ අඳුරකට යනවා. දෙන්නේ දෙන්නේ කිසිම කරන ග්‍රහණීය ක්‍රියාව ගිය කෙසින් සමාන වන ක්‍රියාවට මුද්‍රච්චයි මයිචුර දාන්නේ. ඊළඟ කෙනෙක් අතරම දෙකයි. තේරවාදී කියන මේක අතරම දෙපා මොකද කියන ගිය කුජිය සදා සදාකන් පාරක් කියලා යනවා. මේක අතරම තමයි ඔය ට්‍රාන්ස්ලේෂන් කියන්නේ. මුද්‍රච්චයි මේ හින්දු ආගමේ අතරම දෙක. අනිත් පැත්ත මහායානික හොඳට සිත සුදු කෙනෙක් වෙනවා. ඒකට යම් මට්ටමකට භවනා කරපේකනා මේක දකින්නට තේරෙනවා. ඒ අත්දැකීම අවශ්‍යයි අනුගාමී චින්තාමේ වශයෙන් හෝ ඊට පස්සේ තමයි මේ ලෝකේ තියෙන ධර්ම අවබෝධ කරගන්න පුළුවන්. ඒක නිසා ඒ කටුතුනි ස්වාමීන් වහන්සේලාගේ නම ඒ වගේ අනුපිළිවෙල සූත්‍රයේ විදිහට තිබීම එවැනි මුන්වහන්සේලාගේ තිබුණේ සංස්කෘත දැනුම නිසා ඒ සංස්කෘතික මූලාශ්‍රය සම්බන්ධ කිරීම අපි මේ ලෝකෙට එනකොට පදනම සකස් වෙලා. නමුත් කටුකුරුදි කියන කවුරු මේ ලෝක ජීවත් වෙච්ච බවක් concept and reality කියන කොට clear කියන බවක් දන්නේ නැහැ. මොන අපිට ඉතින් PhD කියන. දැන් හෝ වලක්. එකිනෙකට කිව්වොත් මෙහෙමයි කියලා මේ මම ජීවත් වෙනවා කියන්නේ කියලා මේ ශාස්ත්‍රීය කපක්ෂේ වල මානව වස්තුව දැන් අසුරා තියෙන්නේ නිවෙන්නේ නිවෙන්නේ නෙවෙයි ඒකට කියන්නේ ෆ්‍රී ෆ්‍රීඩම් කියලා විමුක්ත විමුක්තිය කියලා. ඒ පොතේ පෙරවදන කියවුවා. ඒ පෙරවදන කියවන්න හේතුනේ ඒ කායන අනික වේමකෝ කියන එක ලස්සන පෙරවදනක් ඒ ශාස්ත්‍රීය ඉංග්‍රීසියෙන් කියලා තියෙනවා. ඉතින් මම මේ ප්‍රශ්නේ අහන්න කරලා තවත් අහන්න මේ පොතක් කියලා දුන්නා. මම ඒක කියවකොට අනිත්ම පොත කියලා. ප්‍රවාදන කියලා. මම දැක්කේ සුද්ධේ මේ පොත තුලේ ඉන්නවා. එසම නිසංවට යනකොට මේ සුදු හම්බුවේ සම්බෙට යනකෝ සංකීර්ණ. මනකොටන්නේ ඇගේ නාරවල් බෑග් පිළිච්චයක්. උඩට අනගත්ත නැති අන්දරයක් ඇවිල්ලා බාහිර දෙකේ වතුර ඇවිල්ලා අංගක් වගේ මහානුතුරු. මට කිව්වේ දෙන්න පිටිපස්සෙන් යනවා මම බාහිර. මම ඉතින් පිටිපස්සෙන් කියන්නේ අරපස් මේ අංග ජාතක පිටිකට සිල්වත් ආගෙන ඇවිල්ලා දැන් කතා කරගෙන ගත්තා. මොනවද සංස්කාර වෙන්නේ. තාමත් දන්නේ මේ අවුරුද්ද කරා ගන්න. අනිත් එක ගියේ දෙන්න කිව්වෙත් නැහැ. අදවල වෙන දෙයක් නෑ බලන්න මේ ළමයි ඥාන. මනසේ යොත් දෙකේ. ඒ වගේම හුක කෙනෙක් ඒ පොත කියන විතරම පවත්ලා. ඊළඟ ඒක ස්කෑන් ප්‍රොසෙස් කරලා නැහැ. ඒක තියෙනවා අපි හොයන්නේ ඒක ළඟ වෙන මෙව නැහැ. ඒක නිසා ඒ ස්වාමීන් වහන්සේ ඥාන රාමසාරගේ සමවාරයෙන් පිළිගන්නවා. අපිට කවදාකවත් හම්බෙන්නේ නැති හඳයි ඒකයි දෙකම එකවර පායලා තියෙන වගේ අවස්ථාවක්. ඒ වෙස්ටි මේ මගට මේ ඉරණගලා තියෙනවා. ඊට පස්සේ දැනෙන මේ දාස්කක පාතන සූත්‍රය දේශනා කරන වෙලාව දෙපැත්තේ මේ ඉරහඳ පායන වෙලාවනේ. අපි ඉරහඳ පායන ලෝකේ ඉඳලා තමයි. ගොඩක්ලා ඉරහඳ පායන ලෝක අන්දරේ යන පාට ඉඳලා. එතකොට තේරෙන පටන් ගන්නවා මේ බුද්ධ ධර්මචා බුද්ධ ධර්මයේ අතර තියෙන වෙනස. ඉතාලි හඳයි. හිතා ගන්න බැරි කරන මේ ධර්මය බිස්නස් එකක් කරගන්න බෑ තමයි ආමිත්‍ය. පවංග කරන්නේ. ඉතින් බලලා කිචෝතනා නැන්නේ සංගයා. නැත්නම් පන්සල. කවුද පන්සලට ගාලි දෙන්නේ? කවුද සංගය රැකබලගන්නේ? පන්තර ගියෝ වගේ කියන්නේ. මේ නරක දෙයට තෝරලෙන්න මේ නරක දෙන්න ආහාර දුන්නට ගියෝ කියන්නේ. සැපේ ගොඩක් වෙලා තියෙන ඒ පාරාසි කියනවා. දැනට නිරුවට ගියා චෝදනාව දෙන සංගය. කියනවා අහසටයි සංගයයන් වන්නේ අනිවාර්යයෙන්ම ගියගේ ටෙන්ෂන් එක බලන්න තියෙන එකම ක්‍රමය. මොනවාට කියනවා. ඉතින් තමයි අපිට කරත්තු ගන්න නැති වෙන්නේ අහසට බලන්න. අහසට බලන්න. එයාත් තමයි බලන්න. ඒ දෙකෙන් තමයි කීය යනකම් බස්සට ලුණු හොතයක් අපයන්. වාගේ ටෙන්ෂන් එකක් කරගන්න ඇති වෙන්නේ බයිලදී අපි දැනන්න නැතු ඉන්න මොකද ඒක උදේ දාන්න ඕන නැත්නම් කොහොමද? ඒ කියන්නේ ඇත්තම ඉන්න අනසංයම් කිසි දෙයක් නැහැ. ඒක පැවිදෙන්න ඉස්සෙල්ලා මට අවුරුදු 8ක් පුරුදු කරගන්න. පැවිදෙන්න එපා. මේක සූදුවා. ඊ ගමන් ඔබට අහුවේ. මේ පැවිදි වුණත් කියන්නේ නැත්නම් කියන්නේ කන්ද හොනට එපා. ඊට පස්සේ පැවිදෙන්න. ඒ කියන්නේ මේ යමතුන්ගේ කියන දේ එතන මේ බුදුහමෝ පෙන්නන දේ ඒක පාස් සංඥා සංකා සමුදායනත් මේව අභිනව විකාරන සංයෝගයන් අධ්‍යෝදේ දක්වන් කියන එක තේරුම් ගන්න පුළුවන් තරම් මහා නාමයේ නියමෝ යන්න පුළුවන් කියන්නේ. පිටිපස්සේ ඕනම පැවිදිලා පුළුවන්. ඕනම ජීවිතයක් පුළුවන්. කොහොමද කියන්නේ? ඉගෙන කොහොමද විකු මොලේ තමයි බයි දකින්න. මොකද හැම කෙනාම අනුගමනයේ යෙදී ගත කරන ජීවිතයක් තියෙනවා. දැන් ජීවත් වෙන ප්‍රපංච ලෝකේ. දැන් කියන්නේ ඔය අපි ජීවත් වෙන අපේ බබල් එක ඇතුළේ අපි මල්ටිවර්ස් වලින් යුනිවර්ස් එක්ක ඔක්කොම ලයිලා නෙමෙයි අපි එක එකම තාපකේ යුනිවර්ස් හදාගන්න. මල්ටිවර්ස් හදාගන්න යුනිවර්ස් හදාගන්න මල්ටිවර්ස් වල. අපි අපේ හීන ලෝකේ නිකන් හඳපාන කියන්නේ විදාරින්න මට දකින්න මගේ හීනේ. එන්නේ තමයි මට කියන්නේ. ඒකනේ අපි දවස් පුරාම මානව ජීවිතය ගෙලින්න දැන් දැන් දවස්කම් කියනවා පිළිපිලි මම කියනවා පිටුමා කියලා සතුටින් ජීවිතය කොහොමද මේ කියලා කියනවා කියන දෙපාරිය. සුදු එහෙම වේගක්ම ලෝකේ. මේක අකටන් කරපි වාද කරන්නේ නැහැ කියන පොතේකේ ඉන්න බුදුහාමුදුරගේ අනුසුදු අයිතිවාදී අනිලා සටන් කරනවා කියනවා. දෙදි නෑ. අඳු නෑ. ඉතින් ඒ සංයත්ත එක වෙනවා කියන පිටිපස්සෙත් ඉන්න කට්ටිය. ඒකෙන් වැරදුනා මම දැන් වැරදුනා. එදා ඒ කවුද අපේ යන්ති අමතෝ කියන කාට වැන්නා අපි කොම්පැනි එකකින් අපිට අපි කියන්නේ කියන්නේ සංජයය මේක කොම්පැනි එකක් තියෙන කවුරු මොන නම් බලුවොත් අපිට කාට් එකක් දෙනවා ඒ ෂෙයාර් එකක් ආර්ථික සංගීතයක තාම කොටාද කවුරු වැරද්දක් කරුවත් ඒකත් අපි බාර ගන්න හිතේ බාර ගන්නවා මොකද කීයන්ගේ ටෙන්ෂන් එක ආපුවම තාම කොම්පුලක් තියෙන එකයි සංගය කියන්නේ. හැබැයි බීව කියන්නේ ඒක නිසා අසුකරතුරන්ට දීගෝ සංස්කරණ කිව්වේ අදාර අනදාර අතුගෝ ඥාන නිසිත. සාහනතයන් දිහා ධර්ම යෝගක් කියනවා. ඒක අතාරක් වනේ දෙකේ ඉන අය අදාර අනදාර යෝගෝ ඥාන නිසිත. ඒ දෙන්න එකිනෙකාගේ පිටීමේ සාහස වෙන අස්කාර. සාහනේ පාරම්පරණය. ආදර වේ. දෙගොල්ලම විනය කරනවා. දෙගොල්ලම ප්‍රබන්ධ කරගන්න. දෙගොල්ලම සීල ශික්ෂා සමාජ ශික්ෂා ප්‍රශ්න ශික්ෂා සමථව කරන්නේ. ඒකවල වික්ෂන් අතර කියලා විශේෂයෙන්ම හානි කරගන්න. නම මේ තේරවාදී දැස්විච්ච ප්‍රධාන මත ලංකාවේ ඇසත් ප්‍රධාන දෙවිනිතිය ආයතේ මහා විශේෂණ නිසා බලන්නේ විශේෂයෙන් සෝදා ඉංග්‍රීසි කාරණා පෘථිවිශේ දැචාවසේ විනාශ කරන්නේ. මොනම දෙයක් ඇති කරන්නේ නැතුව මේ පොඩි ළමයි උඩ දාලා බලයි බයිනිට අල්ලලා තියෙනවා. පතුරු ගහලා තියෙනවා. අපිට මේ වගේ දෙයක් කතා කරන්න හේතුඵලක් නැති කරලා ගියේ. ඒ නිසා මේ ධර්මයෙන් ගැටේ තාටි. ඉතිරික ශූන්‍යතාවාද වගේ ප්‍රපංච වගේ දේවල් අපි හරිනවා. ඒක නිසා ඉතුරු ටික අරසා කරන්න ඕන. තේරෙනවා දෙයක් කියලා හරි තුන අනුතුල. මේ අත්‍යන්ත ගැඹුරු කොටස් හරිනවා. අපි මේ ලෝකෙට එනකොට බුද්ධ ජාතියත් එක්ක අන්නේ හැලිච්ච කොටස් ආයෙසරිය පතුලේ ඉන්නේ විදිහට කියලා. ඒ නිසා මේක තේරෙ චෝදනා. මේක තේරෙන ප්‍රශ්න. මේක නේ ගැටු. එච්චරම හිතනක් කරගන්න දෙපා. ඔබ බුද්ධාගම කියන්නේ අපරසන්තක් වෙන්නේ. දේවන් වාගේ මොකද්ද වාගේ පෞරුත්ව පෙදරේ කියනවා. මේකට බුදුරජාණන්සේ දීලා තියෙන නම අවිරෝධ ප්‍රතිපදාව. ඒකද කියන්නේ පාඩියේ අපන්නක ප්‍රතිපදාව. මේ අපන්න කියන වචනයට සිංහල අර්ථය දීලා වෙනවා. දීලා තියෙන්නේ ත්‍රිපිටකයේ අවිරෝධ ප්‍රතිපදාව කියලා. ඒක වේදිකානේ නම සංගමන සවස්වත් ඥානකෝණ තමයි ප්‍රෝපාවපයි කියනසකේ නම් කොහෙසිව් කියලා දානවා. නම් රියැක්ෂන් නම් කොහෙසිව් ලෝකේ මොනවාම ගැටෙන්න එපා. ගැටුනොත් විතරයි අපි කෙලෙසට කරන්නේ. ලෝකේ තමයි ඔය. ඒක දැකලා නෑ වුණා වගේ හිටවන. හොඳට වගේ හිටවන. නොදැන්නා වගේ හිටවන. කොන්ද බන්නේ කෙනෙක් වගේ හිටපන්. මලමිණියක් වගේ හිටපන් කියන්නේ මහිස්කාමයේ අඥාන උපේක්ෂාව. බයට දෙන්නේ අකටංක තියෙන හැකියාවක් නෑ. හැබැයි සියලු හැකියාව ත්‍යාගල අප ප්‍රතික්‍රියා නොකරන එනකන් සියලු දහම දැනගෙන ප්‍රධාන කෙනෙක් වගේ ඉන්නවා. මේක තමයි තේරවාදී. අනිත් හැනේ කියන නැති හැකියාවල් කියවා නේද? තමලද නැති ಗುಣ කියවන්න ඇඩ්වර්ටයිස්මන්ට් පාස් කරනවා. Marketing pass. තේරවාදී විතර සියලුම හැකියාවල් කියනවා. මොනක්වත් බැරි කෙනෙක් විදිහට පාස් කරන්න හිතාගන්න. ඒක තනිවතෙන් කියනවා නම් මේ සිතාර්ථ යෝරජතුමා යෝරජතුන් කියන කාර්යපාලි පදේතුනේ අවුරුදු 45 කීයක් විතර ඉඳලා කොච්චර ප්‍රේමද කියලා මේ යෝරජතුමා අවුරුදු 45 ඉඳන් ක්‍රිකට් ලෝකේ හිටියා ටිකට් මේක රටේ මොකටද බොහොම දෙදවා මේකම කතා කරගෙන නම් වඩා පාරක් අපි පැහැදිලි කරන දෙවියෙක් නෙවෙයිවත් මේ මේ ආන්දරෙත් මානසික වෙනවා. ඒකද තේරවාදී නැති. තේරවාදී කියන්නේ මම අපාන්තය. ශෝභන කරනවා. කියා පාන්තය. කියා පාන්තය කොටම ඒ බමුණ වගේ පස්ලව ගන්න එක ගැටිය පස්ල පාන. අපි දන්නවා අපි ළඟ හැම හැකියාවක් තියෙනවා. ඒකට මොන විලාක සේවයේ සමේ බිමිට වාඩි වෙන්න පුළුවන්, හිතා ගන්න පුළුවන්, මොන කෙනෙක් ඉන්න පුළුවන් නම් අපිට පුළුවන් දෙයකට ධෛර්යෝන වෙලා. ඒ විදිහට දැරීමට පුතුන් කියන අකටක් ඇති. මම සැකෙන්වත් අත්‍යන්ත ප්‍රතිශා නෙවෙයි. ඒක ගුණේ. විචාර උසස් සාරාංශ කියනවා සීලන ගුණ වඩලා ගුණ වසාගෙන ජීවත් වෙන්න. මේ ලෝකෙ කරන් කරලා මේ නැති කරපු ගමන්ම පේටන්ට් රෙකෝඩ් කරගන්නවා කොමියුනිටි වලට තමයි මේක කරන්නේ. ඒක මම හොයාගත්තේ. මම හොයාගත්ත හැම කුණුවරයකටම රයිට් රිසර්ච්. ඒ සියල්ල දැනගෙන දේශනා කරපු ත්‍රිපිටකයේ කිසිම තැනක හිමිකම් නැවිදලා නැහැ. ඒකම ත්‍රිපිටකවලින් ගහක් තියෙනවා මේ පොතක් අරගෙන උටාගත්තු මේකෙන් තනගොම් කරනවා කියන හිමිකම් නැවිදී නැහැ. මේ කොහොමද මේකද? පොතේ කොටක් කොහොමද කියලාත් අහන්න. නෑ. පොතත් එපා, තෝ එපා, ඕකත් තෝ නැහැ ත්‍රිපිටකයේ. කවදා මට මතකයි මම ප්‍රධානපති බුද්ධාගම ගැන අපේ අටේවන්ති. ඒකට විද්‍යාව ඉගෙන ගත්තා. පශ්චාත්තුපාදී කරනකම් අතිශය අංශික නියුටන් ලට ගලුත් ඒ ගැවමසක පුදුජානාංශික පැත්තකවත් තියාගත්තේ මහත් සබ්ජෙක්ට් කරනකම් කියලා අපි සයන්ස් කරනකම් කියලා අපි මහලෙන් බලන්නේ ලෝකේ කියන්නේ. ජීවිතේ වටිනාම යුගය වටිනාම කාර්යය මේ විදිහට අපි වැරැද්දුවා. මම කියන ඒ අපි පුද්ගලික ජීවිතයත් කියන කෙනා ඒ වුණා නැවත මේ යථා ධර්මයේ ඥානද ඇත්ත ඇත්තට කියන්නේ මේ කොන කොන කියලා බලන්න. අපිට තියෙන ඕනේ නැත්තම්. යන්න ඕනේ නැහැ අපි දෙටි ක්‍රම වල. ඉතින් ඒකත් අපිට පාරක් වෙන්නේ. අර පාර කොහෙන්ද නම් අපි දවස පුරාම අපිත් එක්ක ගැටෙන්න කොච්චර සෙනග ඒවද කියලා බලන්න. පස්සෙත් වගේ හැංගිලා ජීවත් වෙන්න. පස්සේ දවල් කාලෙම හැංගිලා අදිසියක්ම ම්ම් කියලා හොෝ කියන්නේත් නෑ දැන්. ඒ වගේ ඉන්න. ජය තිස්සේ අයියෝ වැඩ. ඉතින් අර්ථක සාන්ති සඳහන් කරන ජීවන ප්‍රතිකාරී අවගාන්ත රක්ෂ ජීවන සංඛ්‍යාව ගන්න එතකොට මොබි ලෝකෙන් පාරමතිය. පස්සේ ජීවන සංඛ්‍යාව ගන්න ගන්නවනේ දේවල් අති සංඥාව ගන්න පුළුවන් නම් මේ කාම ලෝකේ මිනිස්සු වැයට ඇදලා බොති. මම කියනවා උදේ 10 වෙනකම් බුදු. අනේ 12 වෙනකම් බුදු. මේ වෙලාවට කටේ ලවාම කරන පටන් ගන්න බලන්න සෝම් පිටියක් වගේ. භාවනා මධ්‍යස්ථාන හදන්න යන්න ඕනේ නැහැ. අපි දැනගන්න ඕනේ ප්‍රමාණ කරලා. ඒක නිසා ගන්න කෙනා කර ඕනම දැන. මේකයි කල යුක්ති කියලා දක්වනවා. දැන් සිතේ සංගමනේ අතිකේ උපඥාතෝ මඟෝ. යන්න ඕන පාර. ඕනම දැන. යන්න ඕනේ නම් පාර. ඉතින් අපිට යන්න ඕනේ නැතිකම තියෙනවනේ. පාරකට කරලා පාරකට කරලා පාරකට කියනවා. යන්න ඕනේ. ඒකට අවිද්‍යාව. සංගෝ නැතිව දෙන්න මොකද්ද මොනවාරකට හේතුලා තියෙන තෘෂ්ණාව. මේ සමේ සමගියට ලබද්දෝ ඉච්ඡලා සංකාරයක් තියෙන්නේ. ඉතින් අඳුනකම නෑ කියලා කාටවත් චෝදනා කරන්න. ඔක්කොම තියෙනමුත් අපිට තේරෙන්නේ හරියට මේ සංකේවන්සලට පුදුරට කියලා යතෝචකෝ සපාච්ච සංඥා සංකාර උදාහරණන්ති තත් දේව අභිනන්දිතක් අභිවේක්තක් අභියෝසේකක් වගේ සංඥාට තේරෙන්නේ. කරන්නේ කියලා. ඒකේන ප්‍රත්‍යක්ෂ ඥාන සංඛාව සමුදාචරණේ වහල යවන්න දෙන්න එපා. අභිනමනය කරන්න එපා. දැසගන්න එපා. ඉගෙන කතා කරන්න එපා ඉතුවර. කරන්න හැටි දැන. ඒ නිසා මේ බුදුන් දාන ඉෂල ප්‍රශ්න උත්තර. එසුම් දැසි කියනවා මේ ඉතේ යම කල්පන පැත්තට යනවා. එයම කල්පන හිත ඇතුළතට යනවා. ඒක අභිනන්දනය කරන්න එපා. අභිවර්ධනය කරන්න එපා. අධ්‍යෝෂණය කරන්න. එතකොට එක දවසකදී විද්‍යාවේ ඉන්න මාස්ටර් අනිසාරක දකින්න පුළුවන් කියලා එයාලා බීඩි බිස්නස් එක කරා. ඒක හොඳට මේ ඉගෙන ගන්න පස්සේ ඥානීය කතර පාඩු. ඒක දුන්නේ එක දවසක් යාවීතියේ ක්ලාස් වල නෑනවා. බැටුවා. එතනකොට මෙයාට සීකේන හොඳ ගැටලා ඉන්නකොට තේරෙනවා ගමනකට මිනිස්සු අනුකම්පාවෙන් හොද ගන්න අදහසින් ගෲප් පොස්ට් එකක් දෙනවා. ඔතොරිටි කරලා දෙනවා. ඉතින් කියන්නේ අර පේන්නේ මොන විතරයි ඒක පේන මනුස්සයෙල්ල උදව් කරනවා. ඒක වෙලාවකදී අර පේන මිනිස්සු බලාපොරොත්තු අත. දැන් හොඳට තේින මිනිස්සුගේ එක්ස්ප්‍රෙෂන්. සල්හා නියම දෙන්නෝ කියලා තේිනවා මගේ හිතේ මොකුත් වෙලා නැහැ. මේ මිනිස්සුන්ට පේන්නේ මගේ හිතේ සුදු මැල්ලේ. ඒ කන්නේ නිරුත් වෙනවා. ආසිනෙකට සතිය උඩින් නැහැ. චුවර බලන හැටි පස්සේ මිනිස්සු නාමගේ ළඟ හැලගෙන්නේ නැහැ කියලා කරදර. එයා නැගිටින්නේ ඥානෙ කියලා. අපිට සත්‍යයේ බීජේ පරිදි යනකම්මයි භාවනා. භාවනාවේ බීජේක පරිදි යන්න. ත්‍රාන්තරේ ත්‍රාන් එදාට පිටන්න හැමවෙම කියන විවරදී හිතන. ඊට පස්සේ ඥානෙ කෙනෙක් විතර කතා කරන්න පටන් ගන්නවා මම ඉන්න කාලේ නිල්ල මෙහෙවත් වරිම කියලා හම්බෙලා. මෙන්න තාම වීඩියෝ. ප්‍රොජෙක්ට්. අදින් කියන්න කතා පුඩියවා. එයාලා මෙහෙටපු හින්දු කෙනෙක් ආගම කෙනෙක් නෙවෙයි මේ මේ වටිනා ධර්ම පාවිච්චි කරද්දී ඔබ ඔය ගැන මේ දීටි කරනවා කියන එක නැසක කරගන්න බැහැ. තමයි ඇයි ඒක කොහොමද නැහැ? ඕ ඒක බලන්න දැන් මේ අම් දීටි දුන්නේක වළක්වන්න නැතුව කරනවානේ. දැන් ඔයා දීටි වොන්ට හොඳ නැහැ කියන එක තේරුම් ගෙන වළක්වන්න නැතුව කරනවානේ. ඉතේ කොහොමද කියලා. දැන් මම වගේ ලාංකික කොට ඇවිල්ලා බීඩි කොණ්ඩ එපායක් කියන තරම් බීඩිය හොඳ නැති බව හොඳයි කියන්නේ නේනවා. මම බීඩි පොලේ කොහොමද කියලා දෙකම එකනේ. අත උත්තරනේ. අත උත්තරනේ. කියන්නේ යන්නේ යන දැක්කින පොත් සීරීස් එකයි පොයින්ටර්ස් කියන එක. මම කියන්නේ නේද නේද කියලා. නමුත් අපිට දැන් පාඩම අපි මේ දේ හරි නැහැ කියන්නේ මොකද්ද එකක් හදාගන්න. අපි මේ දේ හරි කියන්නේ මේ දේ හොඳ නැහැ කියන එක පැහැදිලිව වයිලා කරලා ඉතින් අපි පිට දැන් අරුවන දිව උරගන්නේ දෙකට දින. දිව දෙකෙන් එකක් කරනවා. ඒ නිසා ඒ වගේ දෙයකදී මට කහකේ වුණොත් කතා කරන්න වෙනවා. ඔක්කොම වෙනවා. දැන් කොහොමද කියලා කොහොම කරලා කොහොම කරලා යන්න ගන්නවා. ඒත් ඒක තේරුම් ගන්න ඕනේ හරි කියලා දෙන්න තියෙන ආකාර කතාවෙන්න මට බෑ. අදාළන්න පුළුවන් නම් ඒ සැකේ නෙමෙයි අතාරින්න. අනුපක්ෂාවේ නෙමෙයි අතාරින්නේ. මේ අපතංක කියලා. ඒක ලක්ෂණ තව කෙනෙක් පාදේ පටවගෙන ඊගා පාත්තට තෝගින්න යනවා. මේ මොහොතේ කරන දේ නෙමෙයි වැදගත් ඒක. ගන්නකොට පස්සේ ඉතුරු කරලා යනවා. මොන ආදර්ශයද? මේ දෙන්න පරාදින දේ නම් මකන්න පුළුවන්. අද දෙකේ විරසක් ඇත්තේ මකන්න. ඔව් කිච්චු වෙන දේ මොකද්ද උරාමේ? ආගමනේ. මොකද්ද කුජාකයක් තියෙනවා. ඒක පිළිබඳව කතා කරගන්න බැරි වර්තමාන මොහොත උද නෙවෙයි ඉන්නේ අපි වර්තමාන මොහොතේ යතරේ හරියට හකින සමුදාකාරය. පස්සේ සංකල්ප සමුදාකාරය අපි මේ හිතලා ගන්න මේ ප්‍රපංචයට යතරේ ඉන්නේ අපි. අපිට මේ වැඩවලට ඕක ගන්න බෑ. අපි අපිට නමේ වෙන කවුරු වෙන ප්‍රපංච දාලා නේ. ප්‍රපංච කියන්නේ ඒකවත් තමයි. ඒකත් මේ වර්තමානයේ එකක්. ඒක මේ අහිමි කියන එක විශාල ධර්මයක්. ඉතින් ඒ විශාල ධර්මයකට දෙවියන්ට කිව්වා මායя කිව්වා අල්ලගන්නට ඕනේ කියලා කිව්වා අන්තොත් නැහැ කියලා කිව්වා දැස්වලින් ඉතින් මේ කියලා කිව්වා කවදා හරි ඒක ගන්නවා කියලා මම මමයි කවදාද හේතු කරන්නේ දීකම ලස්සන දීරුට යනවා වෙනවා ඒකත් ඒ කියන්නේ ස්ටේටස් එක අල්ලන ඒ නිසා අපි අලුත් කරගන්න කියන්නේ අපේ දෙන්නේ ගැටුමක් අහකට පස්සේ ගැටුම මේ වේදසක් වල කච්චේ සමාන ඵලයේ කියන්නේ ඒක අන්තිමටම යාමන බලන්න මේ දෙවන්නේ නැහැ මේකේ මේ ප්‍රකාශ කරන නිසා පොඩි කරා නිසා ප්‍රකාශ කරන්නේ කියනකම් ආපෝ යනකට යොමුස්මාස්කාරය ප්‍රකාශ කරන්නේ පදලක් අරගෙන යනකට මෙහාට නෝලක් දාම පිළිතුරක් දාම ගෝධ පෝජාවක් දෙමු කියලා කරන හැම දෙයකම ඒ කියන්නේ ඒක කෙරුවොත් මේක නැතර කොහේ නැතර වෙනවද හේතු තියෙනවා බලනවා. ඉතින් කොච්චර හොඳද මේ හේතුයෙන් එන ඵලය විඳින එක. ඒක තමයි ප්‍රමේ දුක් වෙන කරලා කියලා තියෙනවා. වෙච්ච දෙයට එන්න දෙයකට කියලා කියනවා. ලබාවුම් නැහැ නම් තබා අපි කියලා කියනවා. එහෙම කිව්වොත් අපි එකම දෙයකට මොන දෙයක් උදේ ඉඳලා හැන්ද වෙනකම් අපි කරන දෙයගේ අර්ථපාවන පානක වෙන මේ අපිට මොකක්ද? එන්න ගන්න වැඩි කරපුවාම සිවුරට දේශ සංග මෙන්න මේ කතා කියන තාක්කල් මම කියන්නේ ඒක අපායන් යෝනේ ඉන්නේ අපාය. නැරිලා අපායන් දෙන්නේ නැහැ. ඒ ඉන්නේ අපාය. ඒ කියන්නේ ගුරු බයි කරන මොකද නම් ඔයාලට අපායනේ කියන්නේ බැඳෙන්නේ අපාය. ඒක ගෙන්න බිය ගන්නේ නෝ. ඒ වගේ වෙලාවට යන්න හදනපතේ අරමුණක් තියෙන නිමිත්තක් තියෙන. ඒ නිමිත්ත දීලා දාපු කොහොමද අපාය. අනිත් කෙටි ගිහින් කරලා තාම ඇසෙන්ද ගාව ගැටි. ඉතින් ගත්තට පස්සේ ඇසෙම්බලි ගාව ගන්නන්න බෑ. ඊට කලින් මම ට්‍රික් කරලා ඇසෙම්බලි ගාව කරා. ඒකට බුදු කෙනෙක් කරනවා. එතකොට අපි ඊට කලින් කරලා දෙන බව දැනගෙන කන්දරයක් ආපුවම හිත සරණේ ආයුත. හිත සමාගමේ උතන. දන්නේ නැත්නම් අසරණ. දේශා කන්නේ රත්න දුක්ඛේ හවචන සඳහන් කරලා තියෙනවා. අශෝකම් ඉරජාන් හේවන් ඒ සම්මතරම්. සෝත නොකරන දැන් කල්ලාචෝ සාරකෝ කරලා විරදයක්. වැදගත් නැති කරන කාර්යස්ස සංසුන් කරතියක්. හේම හේම කෝමේ සංසුන් කරතියක්. නැත්තම් කාකාරට යන්න එපා. අදෝක විරදයක් හේම කියලා කියන්නේ මම දැන් මම දැන් මෙතන කියන එක දන්නවනම් කොයි රජස්සාවක් මෙතනද කියන්නේ. කොයි ශෝකයක් ආවත් දෙන්නේ. කොයි පාන්තරයක් ආවත් කියන්නේ. ඒක තමයි බුද්ධ ඥානයේ ප්‍රඥානේ. ඕලාගේ පත්ත ප්‍රතිලාභ. මනසත් ප්‍රතිලාභයේ මනුස්සකම කියලා. තමන්ට දැන් ඉන්නේ චීනක අපි ඉපත් මනුස්සකම. ඒක තමයි සීල ප්‍රශ්නතාව උත්තර. අපි ඒක කියන්නේ ඉන්නේ ඉරියව්වට ඉස්සලා. යනකොට යන බව කාමර කරන බව නාම බව ආදිවාසී එහෙම කරනකොට කෙලස් තමයි නතර වෙන්නේ නැහැ. නමුත් කෙලස් වල ජලය කැරේ. පරිමාණික ජලය කැරේ කියන්නේ. දවසක දවසක අපේ හිතේ වර්තමානයේ ඉක්නට සැපේ වැඩි වෙනවා. සංස්කාර වෙනකොට සැපේ වැඩි. ඒච්චරයි භාවනා කරනවා. නැති කරනවා නෙමෙයි. අත්තර වෙලාම 100ක් අතර මනුෂයා ප්‍රපංචාචාර සංස්කාරවල සමුදාචාරන වෙලාවේ කරාරතිය. ප්‍රපංචඥය අභිවන්දනය කරනවා. අභිවන්දනය කරනවා. දෝෂණය කරනවා. ඒ වෙනුවට පංචස්තරම පංචස්තරම දුරු කරලා අපහාගේ පරාජිතව නමුත් සාරි වඩා. නැති මාත්‍රේ මෙනෙහි කරන්නේ හෝ කවදා වූ සතිපලේ වඩපත් වුණාට පස්සේ ඕනේ කරදරයක් කරනකොට අර තමන් ඉන්න ආර්ථික භූමියේ තිබුණ අරෝපදේශ පරිසර පුරුදු කරනවා දැන් කරන මරණ වේදනාවේදීව භයානක මරණයකට ගියා සුඛචීකට මිසක දුකට යන්නේ මේ ජීවිතයේදී ලබන කරදරයකදී වර්තමාන මොහොත සම්මය පුරුදු කරපු කෙනාට අසෝ විදත ඡේවෝ නැත්නම් උපිනාට පංච අභිනන්දනේ අභිවර්ධනේ අතුරුනේ නොකරන කෙනාට කාලයක් යනකොට තේරෙනවා බල්ලට කෝණ කෝණ කියනකොට බල්ල බොහෝ කියන කරොතේ තේරෙන්නේ මේ හිතෙන් හිතෙන් දෙන්න කොට ගන්න ඒක කරන්න වාහවට ගියොත් ගහපාදේ ගියොත් දැන් ආගම් පටන් ගත්තොත් ධර්මයෙන් දෙන්නත් බෑ මේ ධර්මයත් එක්කම ඉඳලා කියාවේ මතක් කරගන්න. අපි ඉතිරිලාම තියෙන්නේ සතාගතතිය අපේ ධර්මා සත්‍ය ගුණ කරගෙනමයි. දන්නේ. අප කෙනාට අප වෙලාවෙ ඉන්නේ සත්‍ය. ඔච්චරයි. කියෙම ඉඳගෙන සත්‍ය නැහැ කියලා දැනන ඒකම දැනගන්නකොට සත්‍ය සත්‍ය බලේම කරනවා. ඒ නිසා කිසිම කෙනෙකුට සත්‍ය හඳුනා දෙන්නේ පිළිහිටුමක් නෑ ඕනකමක් නෑ. අපිට කියනවා රාගෙන කුලත් මල්ලේ කිල්ලෝටයක් තියෙනවා. ඔය කිල්ලෝට හුරු තියෙනවා. මම කිල්ලෝට දෙන්න ඕනේ නැත්නම් හුරු ඕනේ නැත්නම් බලන්න කියන සත්‍ය සමාදක් මෙයා. මේක පිටපස්සකගේ සාරක් නෑ පොඩ්ඩක් වදිනුනියට උදාහරණ නැද්ද කියනොත් පිළිමිත උගලම්බදාන නැද්ද උගද්දෙන් උගල්ලා නැහැ. කියන එක අපේ උගත් උගත් තෝරන රටන ලෝකයේ අර ජම්බලාගයක් වශයෙන් ලැබෙන තියෙන ශක්තිය සල්පන්න. එහෙම බැලුවොත් සෝපාකක් බල. එතන අපි නේද? ඊම නෑ අපි ඇවිල්ලා හොඳ නතුවාට මිනිස්සු කියලා අපි දෙන්න යන්නේ කැමති. දැන් සත්‍යමත් වුණාට පස්සේ අපි ඔක්කොම සවස් අපි ඔක්කොම සමතයි. ඒ කියන්නේ උගක් උගත් උගත් පොසත් උගත් කුලවලට කැමති නෑ. මෙතෙන් යන මොකද මේ බලපෑනේ? යටරමයි. නමුත් ඒකම දන්නේ වගේම තෙලිය ඔක්කොම අතාරින්න. අපි දුරු කරපේ කරා මරණය පිළිවීමක් සිද්ධ වෙනවා. මරණය දිහසර් කිරීමක් සිද්ධ කරනවා. සිද්ධ කරන නිසා මරණය උදෙච්ච ලොකු සාර කම්පලෙක්ස් එක දෙයක්. ඒ නිසා මරණ බයි සයිකල සීල බය අලුත් කරනවා. ඒ නිසා අපි අවශ්‍ය දේ බලාපොරොත්තු වෙනවා. මේ පොතක් සංඥා සංකල්ප උදාජන ඒවා මේ ස්වාමීන් වහන්සේ බුදුහාමුදුරුවෝ අලිමන්දට හරක් කියලා මේක කියන තදකීස වගේ. දැන් හාමුදුරුවෝ තදකීස වගේ. දැන් හාමුදුරුවෝ දිග ගන්න බැලුව කච්චි හරක් කරගෙන හාමුදුරුවෝ පොට්ටි දහම් පුරු උතරන්නේ වෙලාවට ඉන්නේ පොඩක් ඉලක්ක පොට්ටි දහම් පුරාට කියලා මේක ඉස්සර. ඒ පොට්ටි දහම් පුරු කියනවා. මේ බුදුහාමුදුරුවෝ විසින් විශේෂ විද්‍යාවන්ට මමපත් කරනවා කියන්නේ ගහේ කඩේ අරටු තියෙන්නේ අතු විචි වල අරටු බෑන. කොන්වා කියලා නිල ලොක්කයි මාව. සුන්දරය. කිච්චෙන් උනාට පස්සේ එහෙනම් මම කියන්න හැබැයි මම කිව්වේ නැවත පුතුමාමත් එක්ක හගිට ගන්න කියන තොරතුරු පිට අක්කේනා මීනාස්කේ තුන්වෙනි ජාතිකා. අපේ අවශ්‍ය ගොල්ටේ මම දෙක බලන්නේ හරියට පිළිතේ නාතම ඒක වගේ පරිමාණික විශ්ලේෂණය.